විනාඩි 15ක් විතර වගේ අරගෙන තියෙනවා. ඉතුරු වේලාව 10 වෙනකම් වගේ අපිට කල් තියෙනවා ධර්ම සාකච්ඡාව සඳහා නැත්නම් ප්‍රශ්න පිළිතුරු සඳහා. ඉතින් අදත් මම හිතන්නේ මේ ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තිනවා. අපි පටන් අරගන්න ලිඛිත ප්‍රශ්න වලින්. එහෙම නැත්නම් තියෙනවනම් ආනාපාන සතිය වඩින සිතේ දැනෙනවා. ආනාව සහ පානාව නමුත් සමහර අවස්ථාවලදී මේ ඉස්සක් ඇතිවෙන්නේ නහය කොහේ ඉන්නවා කියනවද දන්නේ නැහැ. නහය දිනවද දන්නේ නැහැ. ආනාපානයක වැඩ කරනවා නහය ගැන දන්නේ නැහැ නහයට මොන වෙලාද. සමහර වෙලාවට මොකදී අර පියාගෙන තමයි ආනාපාන සතිය වඩන්නේ. ඇහැ පොඩ්ඩක් ඇල්ල මරනකොට නාය පේනවා. ඒ තානාපානේ පේන්නේ නැහැ. ආනාපානෙත් තේනවද? ආනාපානේ සම්බන්ධයක් මම දැනෙන්නේ නැහැ. ඒක නිසා තමයි කියන්නේ ආනාපානය කිව්වම පැතිකඩ තුනක් තියෙනවා. ඇවිල්ලා වදින හුස්ම රැල්ල එක පැත්තක්, වදින තැන එක පැත්තක්, එයින් ඇති වෙන sannivedana එක පැත්තක්. ඒ එකක් තිබුණත් ඇති. යන්නේන හුස්ම රැල්ල පේනවනම් ඒත් ඇති. මේක ඇහැ පොඩ්ඩක් අරගෙන පොල්ලන් හිටියොත් නේද? ඒක ආනාපානෙ නෙවෙයි. ඒක නිකන් මේ මේ කැලි ටික ගෙදර ගෙනියන්න ඔක්කොම කීරි කියලා බලිලක් විතරයි. ඒක නිසාම කියනවා මට මතකයි ඔය වගේ සිද්ධියක් මම ඉස්සල්ලාම පාවොක්සයිඩ් ස්වාමීන් වහන්සේ ආපේ ලාවේදී මම ගියා කුරුණෑගල තියෙන උපාසිකාරාමයකට. ඒක තමයි ඉස්සල්ලාම මම pāli භාෂාවෙන් බුරුම් භාෂාව සිංහලට දාන්න ගියේ. ඉතින් මම පාවොක්‍රමයේ කරන කෙනෙක් නෙවෙයි. මම කරන්නේ ගොඩක් කරන මහසි ක්‍රමයේ. ඉතින් පාවොක්සයිඩෝ සමතේට බරයිද ඕල් දෙන්නේ බලන් හිටියා මම පරිවර්තනය කරනකොට වරද්දයි කියලා කියනවා. මට ඕන දේ කියයි කියලා. ඒක කාටවත් අල්ලන්න බෑ. මොකද මම විතරයි ගුරුම දන්නේ. ඉතින් කරගෙන යනකොට ওই ප්‍රශ්නේ ඇහුවා. ඒ කියන්නේ එතන හිටපු ඔක්කොමලා මහසි ක්‍රමයේ කරන්නේ. උපාසිකාරාමේ මහසි ක්‍රමයට පටන් ගත්ත උපාසිකාරාම. දැන් මේ උපාසිකාරාම. දැන් සයිඩෝ ගිහිල්ලා උගන්නන්නද සමතේ. ඒ ස්වාමීන් වහන්සේ මතක් කරලා කිව්වා ආස්වාද ප්‍රසවාස කරනකොට ඉහළ පහළ යන හුස්ම දැනුනොත් ඇති. නැද්ද? එතකොට මේ මෑනුවලි අහුව ස්වාමීන් වහන්සේ මේ හැපෙන තැන බලන්න ඕන කමක් නැද්ද? ඉතින් සායදෝකපන් නෑ ඕනේ නෑ. ඒක අත්‍යවශ්‍ය නෑ කියලා. දැන් මම ඉන්නේ දැන් හරියට මෙහෙර වෙලා මොකද මම දන්නෙත් නෑ මේ දෙකෙන් කොයි එකද අල්ලන්නේ කියලා. ඊට පස්සේ මං සායදෝගෙන් අහුවා ඒ බාහිර හුලං පැල්ල විතරක් බලනවා ඇතුළත කය බැලිල්ල අවශ්‍යතාවයක් නැද්ද කියලා පරිවර්තනය කරන්න කියලා. දැන් අජ්ජත් බහිද්ද කතාවක් දාන්න එපා කිව්ව ඕකට. දාව ගමන් ඉස්සරහට පටලවෙනවා කිව්වා. කෙලිම පරිවර්තනය කරන්න කිව්වා හුස්ම රැල්ල දැක්කොත් ඇති හැපෙන තන ඕනේ නැහැ කියලා. ඉතින් දැන් බලහින්න ඉන්න කට්ටියත් බලහින්නවා මම කොයි අතර හරවයි කියලා මට මෙතන මේ පොයින්ට් එකක් අහුණා. පරිවර්තන කරන පොයින්ට් එකක් අහුණා මේ හුස්ම රැල්ල කියලා කියන්නේ ඒ කියන්නේ ලනු තුනක් එකට හරලා හතපු තේඩාවක් වගේ. ඒ තේඩාවේ අපි තෝ කහ පාට ලනුකෝ කොළ පාට ලනුකෝ නිල් පාට ලනුකෝ අඹරලා තියෙනවා. ඉතින් මෙහෙම බලනකොට කහ පාටක පේනවා. කහ පාටක පේනකොට අනික් ඒවා විටිපස්සේ තියෙනවා. නමුත් අපොඩ උඩට කියලා බලපුවම කොළ පාටක පේනවා. තාටියා කොටේ බලන නිල් පාටක පේනවා. හැබැයි මේ තුනම එකතු කරලා තමයි කඹේ හදලා තියෙන්නේ. අපි බලන තැනේ හැටියට ඉස්සරහට ඇවිල්ලා තියෙන එකයි. පැටි පැටි යන්නේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කරන්න හදන සමතය උගන්නන්න ඒ ස්වාමීන් කියනවා හුස්ම රැල්ල පෙන්නුවොත් ඇති කියලා. ඒක නිසා අනිත් එක නොපෙනීම ප්‍රශ්නයක් කරගත යුතු නැහැ. ඒකේ අනිත් පැත්ත තියෙනවා විපස්සනා කරන එක අපි කියනවා. සහජයෙන් විපස්සනාව නම් මේ යගිනාපු පින එයාට සමහර විටක හුස්ම රැල්ලේ කෙටි බව පේනවා. සමහර වෙලාවට ගන්නකොට වම් අත පැත්තේ දකුණකොට දකුණු නාස්පුඩි වගේ හැපෙන තැනත් පොඩි පොඩි වෙනස් කීම් වෙනවා. ඒක ඥානරාම ස්වාමීන් වහන්සේ කොට තව ටිකක් පොහොර දාලා කියනවා. සමාධිය හැදෙන්න ඉස්සර වෙලා ඒ කියන්නේ හොඳට වායෝ පොට්ටබ්බ ධාතුව මතම අරමුණු කරගෙන ඉන්නකොට මේ හැපෙන තැන හැමත සාපේක්ෂව අපේ කියන මේ කාය ප්‍රසාදේමයි තමයි තේරෙන්නේ. ඒ පේන්නේ නැතුණාට. උන්දුවට භාවනා කරගෙන ඉනකොට මේක ක්‍රමයෙන් ක්‍රමයෙන් මුලේ මැදට යනවායි කියන. ඒක අහුවෙන්නේ නැහැ අපිට. මොකද අපි ඒක නෙමෙයි බලන්නේ ඉන්නේ. අපි වල තියෙන කොහුස්ම ලහවලනවා. එහෙම නැත්නම් හැපෙන තැන බලනවා. එහෙම නැත්නම් පුළුවන් උණුසුම් ගති, සිසිල් ගති, කම්පන චංචල කියන මේ දෙක ගැටීම නිසා ඇතිවෙච්ච අතුරුඵලය බලන්න පුළුවන්. මේ තුනම වළංගුයි විපස්සනාවට. සමතේ සඳහා බලන්න කියන්නේ හුස්ම දැල්ල පමණයි. නමුත් ඒ මහසිසාරද ස්වාමීන් වහන්සේ මේකට අතුරුපස එකතු කරනවා මේ තුනම එක සැරේ බලන්න බෑ. එක සැරයකට පේන එකයි. ඊගාව සැරේට ඒකම පේන්නත් පුළුවන් ඒත් ආනාපානේ අනික් පැතිකඩ වෙන්න පුළුවන් ඒත් ආනාපානේ ඒක දිගට දිගට යනවා ඒත් ආනාපානේ නැත්නම් තුන්වෙනි පැතිකඩ බලන්න පුළුවන් ඒත් ආනාපානේ එතකොට යෝගාවචරය කලවම් වෙනවා මෙච්චර සෙල්ලම් කරද්දී මගේ හිත සතිය තියනවාද? සමාධිය තියනවාද කියලා එයා විපස්සනා කරන එකට හරි සැකයක් පහළ වෙනවා. වර එක ඉහළ හුස්ම පේනවා. වර එක හැපෙන තැන පේනවා. වර එක හැපීම නිසා ඇති වෙන අර සංනිවේදන පේනවා. මේ තුනම ආනාපානිය කියලා හිතා ගන්න හුඟක් කල් යනවා. ඒකේ අතුරු ප්‍රශ්නය තමයි ඔය එකක් පැටුණාම අනිත් දේ බලන්න උත්සාහ කරන්න කියලා අවුල් කරගන්න. ස්වාමීන් වහන්සේ මේ ඒ ප්‍රශ්නේ විතරක් නෙවෙයි අනිත් ප්‍රශ්න කීපයක් බින්දලා ගියා. මොන වගේ ප්‍රශ්න? අම්මන්නේ හිතලා අවුලක් තියෙනවා දැන් මේ දැන් උස්ම ගන්නකොටින් අර අර ගුහාශයන් කියන වගේ ඒක යනවා නිකන් ඉඳගෙන නිකන් ගුහාශයෙන් මට මතක් වෙනවා. ඇතුළට යනවා. ඇතුළට. නමුත් පානයේදී පානයේදී කොහෙන් එනවද දන්නේ නැහැ ඒක අර අර ඇත්තා වතුර පාර ගහන වගේ එළිය තේනවා. සමාහනාතේ වෙනසක් ඇති වෙනවා. සමාහන දුවම ඇතුලේ නියන ගතිය තියෙනවා. ඉතින් අර මේ වෙනස්කම් වහන්සේගේ ඔය ඔක්කොම ඇත්තරම ඉතාම වටිනා නිරීක්ෂණ. ඒක අපි කොයි කොයිවා පාවිච්චි කරනවද නැද්ද කියලා දන්නේ නැහැ. ඒ කියන්නේ අපි මැනික් කරන්න යනවා මැනික් අඳුරන්නේ නැතුව. ඉතින් හරියට වේදන් කරනවා, ඉල්ලම කොට ගන්නවා, හොදනවා, හොදනවා හේතුවට අපි දන්නේ නැහැ. අහුල ගන්න ඕන එක දන්නේ නැහැ. ඉතින් අපි ගෙවුඩ කැරිය අහුලගෙන ඉතින් ලොකුවට දැකය ගන්න. බලනකොට ඒක ඉස්සලා කරන්න ඕන එක තමයි මැනික මොකද්ද කොහොමද දැනගන්නේ කියලා දැනගන්න එක. වැඩි වෙලාවකට මැනික හොදවන්නේ කුලීකාරයෙක් ලව්වා නම් ඌ මැනික් දන්න එකෙක් නම් මිනිහා උස්සන ඔක්කොම හම්බෙනම් වෙන්නේ. අයිතිකාරයට වෙන්නේ නැහැ. ඒ වගේ තමයි භාවනා කරනකොට විශේෂයෙන්ම කියන්න තියෙන්නේ අපි බලන්නේ මොනවද බලන්නේ කුමක් සඳහාද? ආනාපාන දිහා බලන්නේ මොනවා දැක ගන්නා සුළුවද කියන එක හරි විශාල ප්‍රශ්නේ ප්‍රශ්න ගන්නත් බෑ. ප්‍රශ්න නගන්නත් බෑ. නැගුවොත් නම් උත්තර කොහොම හරි සාකච්ඡා කරලා කරලා ගන්න පුළුවන්. නිසා මොනවාක්වත් කරන්නේ නිකන් ගැඹුරු තැනටම පීනුම් තටාලේ තල්ලු කරනවා වගේ තල්ලු කරලා දාලා බලනවා ගොඩ එන එක ගොඩ වරෙන් මැරෙන එක මැදියන් කියලා තල්ලු කරන එකයි කරන්නේ. දෙන කට උත්තරෙන් බලාගෙන හදලා හදලා ගන්න එකයි කරන්නේ. ඒ මොකද මේ මේ අත්දැකීම අපි ගත්තොත් මෙහෙම ප්‍රශ්න නැගුවොත් who am I කියන එක ගත්තොත් මම කවුද කියලා බැලුවොත් අපි ලක්ෂයක් අවුරුදු කල්පනා කරත් මොකක්වත් උත්තරයකට දෙන්නේ නැහැ. නමුත් ගාමිණි පොන්සේකා කියන්නේ කවුද කියලා අහුවනම් දෙයිතරතුරු සම්පූර්ණ බයෝග්‍රැෆි එකම දෙන්න පුළුවන්. මානි පොන්සේකා කියන්නේ කවුද කිව්වනම් දන්න. දිග මෙච්චරයි, පල්ල මෙච්චරයි, අරක මෙච්චරයි මේක ඔක්කොම දන්න. උඹ කවුද කියලා අහන්න බෑ. මොකාටවත් උත්තර දිගන්න බෑ උඩින් බලනවා හැබැයි නේ නම් બોලේ මෙච්චර කාලෙ හිටියා දැන් නැහැ. ඒ වගේ තමයි අත්දැකීමට සාපේක්ෂව මොන්නම දෙයකට හරි හිත දාපු ගමන් හිත අන්ධබන්ද වෙනවා. එයාට අර බාහිරයට දාලා පුරුදු කරලා නෙමෙයි උගන්වලා තියෙන්නේ. ඒ මානේ මේකට හිතින් වැඩ කරන්නේ නැහැ. ඒ නිසා අනුකම්පා කරන්න. තමනුත් අනුකම්පා කරන්න, බුදුරජාණන්සේත් අනුකම්පා කරන නිසා ඕනේ මොන්නම ಜಾති කෙනෙක් උනත් මේ ප්‍රොෆෙසර් කෙනෙක් ඉඳගෙන මම කියන ප්‍රොෆෙසර් කෙනෙක් උනත් මේකට බැසට පස්සේ බබෙක් තමයි. ඒකෙදී බෑ එයාගේ පඬිතකම්. මොනම දෙයක්වත් මේකට බලංගු නැහැ මොකද මේ පඬිතුකමක් තියෙන එක බාහිරට අදින්නේ. ඒවා සේරම පාවා දීලා ධර්ම ගෞරවයෙන් යුක්තව බිග්ිනර්ස් මයින්ඩ් ඇති කරගත්තොත් අර ගුරුවරයාට ලොකු අවස්ථාවක් හම්බ වෙන අය ඕන ඕන විදිහට හදාගන්න. එහෙම නැතුව தত্ত্বගත ආරෝපගත වෙලා කරන්න පටන් ගත්තොත් හරියමයි. ඒක නිසාමයි ධර්ම ගෞරවයේ ශ්‍රද්ධාව කියන එක අවශ්‍ය කරන්නේ. ඇත්තටම මේ මේ මම ඒ වෙනකොට ඒ පාවොක්සයිඩ්ත් එක වැඩ කරනකොට හැබැයි මේ බුදුන් පන්දි ස්වාමීන් වහන්සේ ඔවා කියලා දීලා තිබුණා. ඒ ශාන්ති කිව්වේ strike element, base element and the ignition element කියන එක. ඉතින් මම හරියට හොයාගන්න බැරුවා pāli වචන ටික. මේකට ගැළපෙන. ඒ ස්වාමීන් වහන්සේත් කිව්වා මෙහෙම එකක් නැහැ කියලා. يعني එහෙම ප්‍රසිද්ධ නැහැ එහෙම එකක් කියලා. ඒක ඇත්තටම සායඩෝන වේ කතා කරන ට්‍රාන්ස්ලේටර් හරහානේ. ඉතින් මම මේ වචන තුන ලියන අවිල හොයනකොට තමයි හම්බුනේ අභිධර්මයේ උගන්වනවා ආරම්මන ద్వාර තදුපපන්න කියලා. ඒක හොඳට විස්තර කරත හැකි බෝඩ් එකක් අරගෙන ලිව්වොත් ඇහැ කියන එක ద్వාරේ නම් ඒකට ආරම්භණය වෙන්නේ වර්ණ රූපේ. එයින් ඇති වෙන දේ තමයි දැකීම. ඒක කන නම් ద్వාරය ඒකට ආරම්භණය වෙන්නේ ශබ්ද රූපේ. එයින් ඇති වෙන දේ තමයි ඇහිීම. නාසය නම් ద్వාරය ගන්ධ සුවඳ තමයි ආරම්භණය වෙන්නේ. ඇවිල්ලා වදින ස්ට්‍රයික් එලිමන්ට් එක. ඒ පේන ගඳ සුවඳ දැනීම. දිව රස රස දැනීම කය ස්පර්ශ පහස පහස දැනීම මනස ධම්මාරම්මන දැන ගැනීම එතකොට මේ ద్వාරයත් ආරම්මණයත් තදෝපඤ්ඤයත් තුනම කෙරෙහි සාධාරණව ආරම්භක බැලමකට විපස්සනාව කියනවා මේ දකින්න දේන් ආරම්මණය විතරක්ම බලනවා නම් සමතේ කියලා කියනවා ටෙක්නිකලි එක හරි කියලා දෙන්න පුළුවන් නමුත් ඒකේ පටලවා ගන්න එපා. මේක වැඩ කරනකොට හරීම ට්‍රිකි. භවනා කරනකොට වේලාවක අපි හුස්ම රැල්ල හිටිනවා. වෙලාවක හැපෙන තැන හිටිනවා. වෙලාවක හැපෙන තැන හැපීම නිසා ඇති වෙන ඒ සංනිවේදන වල හිටිනවා. ඉතින් කොයි එකේ හිටියත් ඒකේ චිත්තක්ෂණයේ ප්‍රයෝජන ගැනීමක් වෙනවා. අහක යමක් ඉන්නේ නැහැ. සමාධියක් නම් මගේ වාදවල ගැටි වෙලා නැහැ. සමාජය ගැන හිතන්නේ මොන්නම දෙයක් හරි හිතනවා නම් කෑදරකම කියලා කියාගන්න. මොන්නම දෙයක් හරි බලාපොරොත්තු වෙනවා නම් අපි මේ තණ්හාව අරක වෙනකොට පොටමාරු කරල එක විතරයි වෙලා තියෙන්නේ. මේකෙදීවත් හිතා ගන්න තියෙන්නේ කල යුත්ත කරන්න. එහෙම නැත්නම් තමන්ගේ යුතුයකම ඉෂ්ටකරනද රටෙන් උඹෙන් රටට මිසක් රටෙන් ඔබට විරුද්ධව කල්පනා කරොත් මට රට දොර ගන්න බෑයි කියලා කෙනෙඩිතුමා කිව්වා. ඇමරිකාව හදන්න කිව්වා උඹෙන් රට විරුද්ධ බලපං. මම ජනාධිපති දිනවා ඔබ රටෙන් බලද්දී බලාපොරොත්තු වෙන එක ගැන ඉන්න තාකල් මට රට ගොඩ ගන්න බෑ. ඒක මම බලනවා. උඹෙන් වෙන්න දෙන්නේ කරපන්. ඒ නිසා පඬිසාන්‍යත් කියන්නේ you are responsible to fulfilling the cause not to expect the results. ඒක ඇත්තටම ඇත්තට මොටිවේෂන් එකක් නැතුව අපිට බහින්න බෑ. ඒ නිසා මොටිවේෂන් එකක් තියෙනවා. නමුත් අපි හිතා ගන්න ඕනේ ඒවා නිකන් මේ ඩමීස්ලා විතරයි. අපිට එහෙම මේකට මම යනවා කියලා ගියොත් ඒක භාවනාදි කරන්නම. ඒ නිසාමයි මේක ආධ්‍යාත්මික කියන්නේ. ඒකමයි මේක ආගමික කියන්නේ. අනිකුත් දේවල් වල සප්ලයි ඇන් ඩිමාන්ඩ් කියන එක අනුවනේ දුවන්නේ. මේක එහෙම එකක් නෑ. මුලදී ඇත්තටම හරීම අඩුයි ගේන් එක. ඒ කියන්නේ අර ඉකොනොමික් කර්ව් එකේ S shape කර්ව් එකේදී මාජිනල් රෙවෙනියු වලට හම්බෙන රිටර්න් එක ගාක් අඩුයි. ගිහිලා ගිහිලා ගිහිලා තමයි ඒක one to one relationship එක ගිහලා flat off වෙන්නේ. ඉතින් එතෙන්ට යනකම් සෑහෙන ශ්‍රද්ධාවක් ඕනේ. ඒ හිතන්නේ හරියන්නේ නැති නිසා මම මූල ධර්ම දන්නේ නැති නිසා එහෙම නැත්නම් මට මේ පව් කරපු නිසා එහෙම නැත්නම් මොනව හරි කියලා අපි ඒක වෙන මොනව හරි දෙකට හේතු කරනවා නේ අපිට පිළිගන්න වෙනවා මුලදී ගා කඩු වේගකින් මේක මේ වේගෙ අල්ලන්නේ ඒ විලායල් සෑහෙන ශ්‍රද්ධාවකින් තමයි කරන්න වෙන්නේ ඒ කියන්නේ මම අද ටැකල් කරන්න බැරුවා ඒක. මට මතකයි ප්‍රශ්නෙත් මතකයි මම තියාගත්තා. ඒකෙදි ගන්න තියෙන්නේ අර සත්‍යපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනාවේදී නීවරණ ගැන කතා වෙදී ඒ සරුවචනාංශයේ කාමච්ඡන්දය ගැන කතා කරනකොට අවස්ථා පහකින් විස්තර කරනවා කාමච්ඡන්දේ දත යුතු ප්‍රතිවද පහක්. එකක් තමයි සන්තං වාජ්ජත්තං කාමච්ඡන්දං සම්තිමියජ්ජත්තං කාමච්ඡන්දෝති පජානති. කාමච්ඡන්දේ හොඳට හිතට නැගලා කියනවා ඒ වෙලාවේදී මම දන්නවා මගේ හිතේ දැන් නිකන් උපමාවට කියනවා සර්වචන් සඳහා කරන්නේ වතුර කඩක් මේ වතුර භාජනයක් ගත්තාම ඒ වතුර භාජනයේ වතුර පිරිසිදුනා ඒක මෙහෙම ඉබිලා බලනකොට මූණ පිළිබිඹුව පෙන්නවා ඒ වගේම අඩිය පෙන්නවා ඒ මොකද මේ වතුර පිරිසිදු නිසා චංචල නැති නිසා කාමච්ඡන්දේ පෙන්වන්නේ මේ වතුරට වර්ණ ගන්නවලා ඒක නිසා පිළිඹුවත් ප්‍රകൃතිය පෙන්වන්නේ වර්ණ ගන්නනවා අඩිය පෙන්වන්නේත් නැහැ. ඒ නිසා අපිට දැනගන්න පුළුවන් කාමච්ඡන්දය ආවට පස්සේ අපි සාමාන්‍යයෙන් කරන්නේ බය වෙලා කලබල වෙලා කෙලෙසයක් කියලා හිතන්න හදනවානේ. හොඳ සත්‍යයක් සමාධියක් තියෙනවා සබ්බත්සන් කියනවා කාමච්ඡන්දය ආවට පස්සේ මේ තියෙන්නේ කාමච්ඡන්දයයි. ඒක ආපුවාම මට වෙන්නේ මෙන්න මේ වගේ හොල්මන් ටිකයි කියලා කොහොඳට අස්පනා අපිට දැනගන්නයි කියලා. ඊට පස්සේ සඳහන් කරනවා මාතුල කාමච්ඡන්දේ නැත්තම් මාතුල කාමච්ඡන්දේ නැතයි දැනගන්න කියලා. කාමච්ඡන්දේ නැති වෙලා අපිට දැනගන්න වෙලාවක් එන්නේ නැහැ. මොකද එතකොට ද්වේෂය ඇවිල්ලා. එක්ක නිදිමත ඇවිල්ලා. එක්ක සැකේ ඇවිල්ලා. එක්ක හිත ඇවිසිලා. ඒ නිසා අපිට කවදාකවත් හම් වෙන්නේ කාමච්ඡන්දේ තියෙනකොට නම් අල්ලත හැකි. අල්ලන්නෙත් නෑ මොකද බය නිසා. මොකද හොඳට ලෑස්තිලා ගියොත් කියනවා නැති එක අහුවෙන්නේ නෑ. නමුත් නිින්ද යන වෙලාවේදී Tamanne හිතා ගන්න පුළුවන් මෙන්න මේ වෙලාවේ නම් පැහැදිලිව කාමච්ඡන්දේ නැහැ. තියෙනවනම් නිින්ද යන්නේ. කාමච්ඡන්දේ ස්වરૂපය මේ කුප්පණයක. බාහිරට ලේ ඇවිල්ලා මේක රත් කරලා ඒ වැඩ කරන කිසි අර නිින්ද යගෙන එනකොට දන්නවනේ. යම් කිසි කෙනෙකුට කාමච්ඡන්දේ නැති බව දැනගන්න කියලා සරුවච්චන්ස මට කියලා තියෙනවා. දැන් නිදිමත තමයි හරියාගෙන ඉන්නේ. නමුත් මේක හොඳට බැලුවොත් පේන්න පුළුවන් මේක ද්වේෂ නැති අවස්ථාව, කාමච්ඡන්දේ නැති අවස්ථාව. ඒ දෙකම තියෙනවා නම් වෙන්නේ අවිස්සෙන එක. උද්දච්චය තියෙනවා කියන අවිස්සෙන එක. දැන් තියෙන්නේ බේරන්න බැරිව ඇකිලෙන එක. හිත හැංගෙන එක. එතෙන්දි ධම්මවිචය යොදන්න පුළුවන් නම් ඒ කියන්නේ අපි ඇත්තට මේ වෙලාව ධම්මවිචය වැඩ කරන්නේ නැහැ. හිත සීතල වේගන යන වෙලාවක තමයි කාමච්ඡන් දෙන්නේ. නමුත් ඒකට දාන්න පුළුවන් දැනගන්න ඉස්ලා ගන්න පුළුවන් මෙන්න මේක තමයි අපිට කාමච්ඡන්දේ නැති බව දැනගන්න තියෙන වෙලාව, ද්වේෂේ නැති බව දැනගන්න තියෙන අවස්ථාව කියලා ඒ යම් විදියකට ධම්මවිචේ සම්පෝඥයක වැටෙන්න ගත්තොත් නිින්ද කැඩලා යනවා. ඒ නිය අනිවාර්යෙන් මතු කරගන්න තියෙන්නේ. ඉතින් ඒ වගේ කරගෙන කරගෙන බලනකොට පේනවා හැම චිත්තක්ෂණයක්ම ජීවිතේ භාවනාවට ආහාර තියෙනවා. හරියට බලන කෙනාට හරි පැත්තට දාගෙන අර මිනිකුණක් මීකුණක් පෙන්ලා කිව්වේ මේක හරියට විතර ගන්න පුළුවන් නම් සිටුවෙත් තාන්සුට ලබන්න පුළුවන් කියන්නේ. ඌගේ කරගෙන කියලා කොහොම හරි අන්තිමට සිටු කෙනෙක් වෙනවනේ. ඒ වගේ තමයි දැන් අර ඒකම දැන් කියන ඔය දැන් කියන අලුත් අර කැවොස් තියරි එකේ يعني ඉස්තරින්නේ ෆිසික්ස් වල තියෙන මේකට මේක සම්බන්ධයි මූලධර්මනේ කැවොස් තියරි එකේ කියලා කියනවා ඇමරිකාවේ නැගෙනහිර කෙළවරේ සමනලෙක් තටු ගැහුවොත් ඒ තට්ටේ ඉෆෙක්ට් එක වැඩි වෙලා ගියොත් බටහිර යුරේ සුළු සුළඟක් එන්න පුළුවන්. ඒක තමයි තීරයක දැන්. මේ පුංචි දෙයක් අරගෙන ඒකට හේතු සාධක වැදුනොත් ඒක විශාල සුළු සුළඟක් බවට පත් වෙන්න පුළුවන්. ඒක පිළිගන්න වෙලාද. ඉතර හිතුවේ නෑ හැම දෙයකටම අපිට හොයන්න පුළුවන් කියලා. ඒ නිසා ඒ බුදුජානනාංශයේ කියපු ගම තමයි. ඕනෑම දෙයක මේක නරක පැත්තට ගියොත් නරක පැත්තට යනවා. හරි පැත්තට ගියොත් හරි පැත්තට යනවා. මූලික වශයෙන් ඒකේ හොඳ නරක දෙයක් නැහැ. ඒ නිසා ඒක ධර්ම වශයෙන් බලන්න ගත්තොත් නිදිමත එන වෙලාවේදී අපිට තියෙනවා කුප්පණ ගතිය, අවිස්සන ගතිය මොකක්වත් නැහැ. ඒ නිසා මේ වෙලාවේදී හොඳට හිත බලන හිටකොත් ඒක ආයාසයෙන්වත් කුප්පණ්ඩ බැරි ගතියකට එනවා. නිදිමත එනකොට. එතකොට පේනවා මේ වෙලාව හොඳම වෙලාව කාමච්ඡන්දේ නැති අවස්ථාව දැනගන්න. මේ පටිගිය නැති අවස්ථාව දැනගන්න කියලා වාසිය ගන්න පටන් ගත්තොත් නිදිමත නැතු වෙනවා. ඒ කියන්නේ හොයන්න පටන් ගන්නවා ධම්මවිචේ ආවොත් රත් වෙලා නිදිමත නැති වෙනවා. ඒකේ හැම එකකම මේ අවස්ථාවේ ප්‍රයෝජන ගන්න ඕනේ. ඒ නිසා විපස්සකා විපස්සනා යෝගාවචරය තද්දම තද අවස්ථාවාදීක්. කිසිම දෙයක් අහක දාන්න දැන් අපේ අම්මලාම වැටකොළු කපනකොට අර වැටකොළු නාරටි අරගෙන ඒකවත් විසිකරන ඒකත් වෙනම මාළු කරගන්න. කපල විසිකරන්නේ නැහැ. ඒක විපස්සනා යෝගාවචර විතරයි. ඒ කියන්නේ නියම බාලදක්ෂෙක් වාගේ කිසිම දෙයක් අහක දාන්න ඒ ටික හරි කොම්පෝස් කරලා හොඳ පොරක් හදාන ඒකත් ආය දාන්න. රීසයිකලින්ම තමයි යන්නේ. අහක දාන්න ඇත්තටම මේ එහෙම නැතුනොත් අයියෝ මං කාලා කන්නේ ගන්න දෙයක් නැහැ කියලා නේ හිතෙන්නේ. විපස්සනා කරන්න ගත්තොත් කඩදාකත් හිතෙන්නේ ඒ කාලකණ්ණි කතාවක් එන්නේ නැහැ අප්පා මේ හම්බෙච්ච ජීවිතේ වටනාකම කියලා බුදුන්ගේ වටනාකම ධර්මයේ වටනාකම හැම එකම එන්න ගට ගන්නවා ඒ නිසා ඇත්තටම කියනවා හොඳම මේ කික් එක මොකද කියන්නේ අනුබලය අනුබලය ලැබෙන්නේ කෙලස් ටිකේ උච්චර කෙරුවක්වත් දාන දුන්න ගැන කල්පනා කරලා සත්‍ය ගන්න හරි අමාරුයි එන්නේ ඉවරයි. ඒකෙන් ඉවරයි. මේ රාගය ගැන මතක් කරලා. ද්වේෂය ගැන මතක් කරලා ගත්තොත් සතිය ඒක මේ ලෝකෙ නෙමෙයි ලෝකෝත්තර ඕනතරකට පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා මේ මේ සතිය කියන එක ඉස්සර කරගත්තට පස්සේ මේ අහක දාන හැම දෙයකින්ම වැඩ ගන්න පුළුවන්. ඒක කරගන්නකම් අමාරුයි. කරගන්නකම් අමාරුයි ඊට පස්සේ සරුවචනස දන්නවා ඒ පුරුදු කරලා දුන්නට පස්සේ වැඩි ඒ කියන්නේ බය දෙයක් තියා බලන හැටි වෙනස් කරලා දුන්නට පස්සේ ඒක නොබල බෑ යාට ඊට පස්සේ. එන්නකම් බලන් ඉන්නවා කෙලෙසයක් වේවා හොඳ දෙයක් වේවා එනකොට මෙහෙමයි පවතිනකොට මෙහෙමයි යනකොට මෙහෙමයි එතකොට අර අරගේ නැති එකට සම්බන්ධ වෙන හැටි මේකට සම්බන්ධ වෙන හැටි අතර අර මොකද මේට්‍රික්ස් එක සම්බන්ධතාව පේනකොට පේනවා බුදුහාමුදුර මේක කොහොම දකින්නද කියලා. අපි මේ පුංචි ඩිංගිත්තක් බලලා මෙහෙම වෙනවනම් මුළු එකම දකින්නකොට කොහොම ඤෙය්‍ය මණ්ඩලයක් තියෙනවද කියලා. ගරුතර ස්වාමීන් වහන්සේ භාවනාදී හිතේ සමාධිය ඇතිවනවත් සමගම ඇතිවන බාහිර බාධකර තත්වයන් බාධාකර තත්වයන් උදාහරණයක් වශයෙන් කනට කුරුමිනියක ඇතුළු වූ වාසේ දැනීම වැනි නිසා සමාධිය බිඳ වැටේ මේ தત્ත්වයේ ජයගෙන ඉදිරියට යා හැකි වන අයුරු උපදේශ පතමි ඉතින් මේකෙදී මේ කීප පැත්තකින් උපදෙස් දෙන්න පුළුවන් කියන්නේ මොනවද කියන්නේ අත්ලක් වශයෙන් ඒ සමාධියට බාධා වෙන්නේ කායද සහ ජීවිතයට තිය ආශාව නිසා. එසා යම් කිසි කෙනෙක් කුමර කුමරී සැප විඳගෙන කාය ජීවිත ආශාවෙන් ගියා නම් ඒ පුද්ගලයා හැම වෙලාවෙදීම ඒක ඉෂර කරගන්නවා සමාධියේ පසල දාගන්න. ඒක ඒකට ඉක්මනට ඇසල් ලබනවා නාය කියලා කියනවා. අයිතිකේ යනකොට නාය ගෙනියන්න බැරිනොත් එහෙම ආයෙකතර හරි කරදරේ. ඉතින් සමාධියව කරගන්න පුළුවන් පස්සේ හැබැයි අඩු ගන්න ගෙනාපු නායවත් ඒ නිසා අපි නිතරම මේ කාය ජීවිත ආශාව කියන දෙක නිසා තමයි මේ ඉන්දිය ධර්ම වඩා ගැනීමට තියෙන ප්‍රධාන බාධාව. නිසා ඉන්දිය ධර්මයක් වෙන සමාජයේ වඩන්න නම් කායේච ජීවිතේච අනපේක්ෂතාව උපට්ඨපේති කියලා කය සහ ජීවිතය කෙරෙහි ඇති උපේක්ෂාව අනපේක්ෂතාවයේ කලින්ම ඉස්සරහින් තියාගන්න කියනවා. ඒ නිසා කියන්නේ කියනවා වාඩි වෙනකොටම මම මේ සීලක ඉන්නේ ඒ සීල මෙනෙහි කරලා මගේ මේ ජීවිතයේ බුදුන්ට පූජා වේවා ධර්මයට පූජා වේවා සංඝයාට පූජා වේවා කියලා කාය ජීවිත දෙක අපේක්ෂා කරලා අපේක්ෂා කරලා ගියොත් අර කරදරයක් එනකොට හිතන්න පුළුවන් මම මේක සද්දායෙන් බුදුන්ට පූජා කරලා තියෙන්නේ වෙන දෙයක් වෙච්චාවයි දෙක මේ මාතය කිව්වා වගේ නහය නෑ කියලා ඒකට හැරලා බලුවාම තියෙනවා කුරුමිණි යනවා වගේ කොච්චර දඟලුවත් ඉස්සල ඉස්සල ඇතර ඒවා පියන්න හිතෙනවා. ටික වෙලාවක් යනකොට බලනකොට ඒව ඔක්කොම මනසෙන් ඇති කරන විකාර බව තේරුණාට පස්සේ අපිට හිතා ගන්න පුළුවන් වෙනවා කොන්න කොහොම යන්න දෙන එකයි අපිට කරන්න තියෙන අභ්‍යාසය කියලා. ඒක ඇත්ත කියලා පරීක්ෂා කරන එක නෙවෙයි. අනේ විදිහට Tamangeම අත්දැකීම නැවත නැවතත් ආහාර කරගන්න දෙක ලෑස්ති වෙලා යන්න. මෙහෙම වෙනවා. ඒක දැකලා තියෙන්නේ සම්මසන ඥාන අවස්ථාව කියලා කියන්නේ මේ පැටලව ගන්න එපා මම මේ විස්තර දැනගෙන සඳහන් කරන සම්මසන ඥාන අවස්ථාවට ගියාම මේ හැමෙන් එන sannivedana amplify වෙන්න ගන්නවා කියන්නේ. මේ ඇස්වලින් කණින් නෙවෙයි හැමෙන් එන මේ සීතල උණුසුම එතනින් ගියාම සතෙක් යන ගති වගේ වැස්සකට තෙමෙනා වගේ ගති රත් වෙන ගති උගා කැම්ප්ලිෆයි වෙන්න ගන්නවා. ඉතින් ඒ නිසා ඒ වෙලාවේදී තේරුම් අරගන්න ඕනේ අර අරමුණකට යොමු කරගෙන ගත්ත සමාධිය මේ વિશે විසිරී ගියොත් බාධායි. ඒ නිසා ඒව කැප කරලා මේවා නිකන් මේ හොල්මන් ටිකක් මේක හීන ටිකක් මේක නිකන් මනෝ විකාරයක් තියෙන්නේ මනෝ විකාරයක් නෙවෙයි ඇත්තට මේක අත්දකින්න පුළුවන්. නමුත් මනසෙන් හදන ලද්දක් කියලා හිතාන සමාධිය දිගේ යනවා. වෙන විදිහකට කියනවා නම් හතරවෙනි පැත්ත කියනවා නම් මේක හොඳ දෙයක් විදිහට බාර ගන්නවා. මේ වෙන එක හරි. මේ වෙන එක බය වෙන්න දෙයක් නැහැ. හැබැයි මම ඇත්ත කැරීමෙන් මේ කඩාගෙන ඉදිරියට යන්න ඕන කියලා අන්නේ පැතිකඩ රාශියකින් මේක දිහා බලන්න පුළුවන්. එතෙන්ද ස්වාමීන් වහන්සේ මනිකාරී පාවිච්චි කරන්න බැරිද? ඒ කියන්නේ මේ නෑ ඒකෙදි එහෙම කෙරුවොත් කොම්ප්ලිකේෂන් එන්න ඉඩ තියෙනවා. මොකද හේතුව අපි දැන් ආනපායන කරගෙන ඉන්නේ. දැන් කනට ගිහිල්ලා. කන ඇතුලේ සතෙක් ඇවිදිනවා වගේ තේරෙනවා. ඉතින් එතකොට අපි ඒකට යන්න පටන් අරගත්තොත් මෙහෙන් කා කියන්න ගන්නවා. මෙහෙන් යනවා කිලෝරක් නැතුව අතනින් මෙතනින් අතනින් මෙතෙන් නටන්න පටන් අර ගන්නවා නිසා ඒව ගැන වැඩි අවධානයකින් මාර්ගයකින් හෝ අනුබල දෙන්න එපා ඒක මනෝ විකාරයක් කියලා හිතන්න ඕනේ හතුමන්සේ කියනකොට අරක සාහිතික කිරීමක් වෙනවනේ අරක මේ පිළිගැනීමක් වෙනවනේ මෙතන පිළිගන්න එපා මේ හිත සමාධිගත වේගන එනකොට ඇති වෙන අතුරු බල එවුවා ආත්මගත කරන්නත් එපා නිෂේධනය කරන්නත් එපා ඒක ගැන නොසලකා හැරීමයි කරන්න තියෙන්නේ. හැබැයි ද්වේෂයෙන් නෙවෙයි. ඒ වෙනුවට තමයි මූල කර්මස්ථානේ හිත පවත්වනවා. රාජමනිකාට ගියොත් එහෙම ඒක අපිව ලීඩ් කරන්න පටන් අර ගන්නවා හැම තැනම එනවා ඒ වෙලාවට. ඒසකට වෙන්නේ ඒ ඔක්කොම පිළිගත්තා එනවා. ඒ ඔක්කොම කරපු යෝජනා විස්තර කරා වෙනවා. ඒක ඉච්චර නිසා මේ අගේ මේ නිවැරදි පිළිවෙලක් වෙන්නේ නැහැ. ගර්ථ ස්වාමීන් වහන්සේ සෝවාන් මග ලබන විට සක්කාය දිට්ඨිය නැතිවන්නේ කෙසේදයි කර්ණාවෙන් ප්‍රතිචාර කර දෙනු මැනවි. සක්කාය දිට්ඨිය anu කුමක්දයි කෙටි හැඳින්වීමක්ද කළොත් හොඳයි හිතමි. දැන් මේ ගත්ත සූත්‍රයේදී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පෙන්වන්න හදන්නේ උපාදානස්කන්ධ පහ තමයි සක්කාය දිට්ඨියන ප්‍රධාන මුල් පහ. මේට පතරම් කර තමයි සක්කාදිට්ඨිය හැදෙන්නේ. ඒකෙන් පෙන්නලා දෙන්න පුළුවන් රූපෝපාදාන කියලා කියන්නේ මේ සක්කාදිට්ඨිය ඇති ඇති කිරීමට අවශ්‍ය කරන මූලධාවිය ටිකක් තමයි මේ පඨවි ආපෝ තේජෝ ලං කරගෙන මේක මම මේක මගේ මේක මගේ ආත්මය කියා ගන්න ගතිය තමයි රූපෝපාදානස්කන්ධය කියන්නේ. ඉතින් ඒ නිසා අපි මේ සක්කාදිට්ඨිය කියන්නේ මොකද්ද කියලා ගත්තොත් මේ ගහක නැත්නම් ගඟන ගලන ගඟක එහෙම නැත්නම් මේ සංසිද්ධියක බිහේවියර් එකක් තියෙනවා. රටාවක් තියෙනවා. ඒ රටාව ආත්මයක් පෙන්වන්නේ බෑ. ගලන ගඳක තියෙන ඒ ගලන ගැල්ම හැමදාම සදානික පෙන්වුවාට ඒක ආත්මයක්ම වෙන්න ඕනේ නෑ. ආත්මයක් නොවි ඒ බිහේවියර් තියෙන්න පුළුවන්. දැන් හයිඩ්‍රජන් අණුක අංශු වැඩ කරන හැටි ලෝකේ සුළුසුණක් ආවත් මොන වුණත් එයා මේ පැටර්න් දිගටම ගෙනියනවා. ඒ වගේම අපි හිතනවා මේ මගේ හැසිරීම මේ මගේ රුචි අරුචිකම් ඒක මේ මගේ ආත්මය එහෙනම් මේක මම රැකිය යුතුයි මේක මේ සැප ලබා දිය යුතුයි කියලා මේ වැඩේට අපි අයිතිවාසිකමක් කියන්න හදන ගතියක් තියෙනවා. අන්නේ ඒක සරුවචනාංශය කියන්නේ මේ ගහක සිදුවෙනා වගේ බලන්න. ගඟ කලන එකක් වගේ බලන්න. ගින්නක්පත් වෙනකොට වෙන විදිහට බලන්න. එහෙම නැත්නම් මේක මේ නිවාසී වන මේකට නේවාසික වෙන කෙනෙක් අදිෂ්ඨායක කියන්නේ මේක මෙහෙම වෙයන් කියලා කෙනෙක් විධායකයෙක් විඳින්නෙක් මේක ඇතුලේ ඉන්නවා කියන හැඟීමෙන් තමයි අපි මේ රණ්ඩු සරුවල් කරන්නේ. එහෙම කෙනෙක් නැහැ කියන පැත්තෙන් බලන්න කියන එක තමයි සරුවචනාංශය දෙන උපකල්පනය. ඉතින් ඒක නිසා මෙහෙම කෙනෙක් නැහැම කියලා පටන් අරගන්න බෑ. අපිට කරන්න වෙනවා අපි මේ රණ්ඩු සරුවල් වෙනකොට රාග ద్వේෂමෝ එනකොට මොන පදනමින්ද මේක ඇවිල්ලා තියෙන්නේ. පදනම මොකද මේ මම හරි අනිකුල වැරදි කියලා පෙන්වන්න හදන ගතිය. අන්න ඒ වැරදි සංකල්පෙට තමයි සක්කායදිට්ඨිය කියන්නේ. ඒක ගලවන්න වෙන්නේ අවස්ථා තුනකින්. කාය සංඛාර වශයෙන් ගලවන්න වෙනවා, වචී සංඛාර වශයෙන් ගලවන්න වෙනවා, මනෝ සංඛාර විදිහට ගලවන්න වෙනවා. ඉතින් අර කාය සංස්කාර වශයෙන් සංසිඳන වෙලාවේදී ආනාපාන සංසිඳන වෙලාවේදී අපිට තනි වෙච්ච ගති, පහළු ගති, කලබල ගති, වැරදුනාද කියලා හිතන ගති, නින්දට වැටෙන ගති කියලා කියන්නේ මේ සක්කාය දිට්ඨියට ඇති වෙන තර්ජනය තමයි. පළවෙනි වතාවට භාවනාවේදී සක්කාය දිට්ඨියට තර්ජනයක් එනවා. බලන්න ගිය අරමුණ නැහැ. ඒක එතෙන්දි තමයි දැනගන්න ඕනේ මේ භාවනාව හරිය නිසායි මේ යකා දැන් ඇවිසිලා ඉන්නේ. ඒකට ආධාර වෙනස ඇස් දෙක අල්ලන අය බලන එක නෙවෙයි ක්‍රමේ. ඔන්න ඔන්න ඕන ගිනි අගුරක් වෙච්චාවයි කියලා යන්නේ ඒක. ඊට පස්සේ දැන් අපිට මෙතනින් අල්ලගත්තයි කියලා ඒක අපි අම්චි ආනපාන නැතුණා ගියයි කියලා. ඊට පස්සේ චිත්ත සංකාර මට්ටමට ගියාට පස්සේ ඊට පස්සේ යට මට්ටමෙන් පෙන්නනවා. එතෙන්ද ගියාට පස්සේ අරිටත් වැඩිය සනුගලේ නූල කඩලා ගියා වගේ. කන්ට්‍රෝල් එකක් නැහැ. එහෙම නැත්නම් මේ ආස්ටියෝටික රේන්ජ් එකෙන් පැනලා ගියා වගේ වෙන පටන් ගන්න නැත්නම් මේ වහලා තිබුණ මී මැසි පොදිය ඇවිස්සුනා වගේ. ඔක්කොම ඒක පාරට ඇවිස්සෙන්න පටන් අරගන්නවා. ඉතින් මේක මට කරන්න දෙයක්වත් නැහැ. මේක තමයි ස්වභාවය කියලා කාය සංස්කාර නම් මනල බලලා කියන්න පුළුවන්. එතන එහෙම බලන්න බෑ. මෙතන පේන්නේ වේදනා සංඥා විතරයි. ඒකටත් කරබල නොකර කරවන ඉන්නකොට තවත් පාවාදීමක් කරන්න වෙනවා. මගේ රුචිකත්වය, මගේ පෞරුෂත්වය දිය වෙලා යනවා. ඉතින් රුචිකත්වය සහ පෞරුෂත්වය දෙකෙම නියෝජනය වෙන්නේ සක්කාය දිට්ඨිය. ඒව නියෝජනේ ඒව දිය වෙලා යනකොට නොසලී ඉඳන ලෑස්ති වෙලා යන්න ඕනේ. එහෙම නැත්නම් මේක බදා කර බදා කියා ගැනීම මෝඩකමක් බවත් ඇබ්බැහියට කරන දෙයක් බවත් හොඳක් නැති බවත් මේක දිය වෙලා යන වෙලාවේදී කර්මණයට පුළුවන් ගතිය බලන ගතියත් සෝවන් වීමදී වෙන්න ඉස්සලා අවස්ථා කීපෙකදී කරනවා. ටික ටික ටික ටික අයින් කරලා බලනවා. අයින් කරනකොට අපි අයිතිවාසිකම් සටන් කරන්න ගත්තොත් අහුවෙනවා. ඒ ජීවන සඳහන් කරන ආය නැහැ නැතුණා නැහැ බලන. ඒ විතරක් නෙවෙයි මුළු ඇඟම සමාල්ලට නොපෙනියන. ඒ කියන්නේ පලාතක් නැතුව යනවා පලාතක් උඩ යනවා පලාතක් පිච්චෙනවා පලාතක්. ඒකේ එන්න පටන්. මේ වෙන වෙලාවෙදී ඉස්සර ඉස්සර කලබල වෙනවා සක්කායිටි නිසා. නමුත් තේරුම් කරගන්න ඕනේ මේවා රියසල් කරලා පෙන්නන්නේ ටික ටික අයින් කරන හැටි. අන්න ඒව කරගෙන කරගෙන යන්න යන්න යන්න යන්න අන්තිම කොන්ට යනකොට නම් ගත්ත ගැම්මටම යනවා. මුල්ම මේ වීදුරු ගෙට ගල වදිනකොට තමයි බයිතේ. භාවනා කරුවොත් නම් අනිවාර්යම වෙනවමයි. ඒක නම් මම දන්නවා මෙතන ඉන්න ඔක්කොමලා අත්දැකලා තියෙන නමුත් මේගොල්ල පුළුවන් තරම් උත්සාහ කරන නැවත අර වීදුරු මාර්ගාව හදාගන්න. කය ගහන්නේ කඩන්න බින්දින්නමයි. නමුත් ඒක කැඩෙනකොට ආයෙ වෙල්ඩින් කරනවා කියලා. වෙල්ඩින් <laughs> කරලා සැට් කරලා දෙනවා. ඔය සයිකියාට්‍රිස්ලා කරලා දෙන්නේ ඒකම තමයි. මේ කැඩිගෙන එනකොට මේක භාවනා එකක් කියන්නේ මේ මේකට මේ බෙහෙත ගන්න ආයෙ සක්කාය චිත්තය හදන්න හොඳ බබා වගේ ගෙදර ගිහලා අකුසල් ටිකක් කරලා ආයෙ එන්න මයි ගාව. අනිත් දවසේ අපම ආයෙත් ඒක හදලා දෙනවා මේක කැඩෙන්න දෙන්න එපා කියලා අරක වෙල්ඩින් කරලා දෙනවා. බුදුරජාණන්සේ කිව්වා මේකේ එහෙම එකක් නැහැ මේ බටපතුල මේ වටමිටු කොටු දෙකක් හේතු කියලා වගේ තියෙන එකක් ඇද්දොත් එකක් වැඩෙනවා. ඕක වැටුණට මොකක්වත් වෙන්නේ නැහැ. නැහේ නැතුණයි කියලා දැනුණාට මේ sannivedana අරීමෙන් එන්නාවට ඒක පිළිබඳ හොඳ පිරිච්ච අදහසින් බලහන් හිටියොත් නැගිටිනකොට මොනවක්වත් වෙලා නැහැ. ඒකෙන්මයි ඔප්පු කරලා පෙන්නන්නේ මේ සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මනෝ විකාරයක්. ඒක මේ නියුරෝසස් කියලා කියනවා. මේ මනෝ විකාරය තමයි ආත්මෙන් ආත්මයට යන්නේ. මේක ලියාගත්තේ නැත්නම් අනිවාර්යයෙන්ම ගැටේ යනවා එහා ආත්මෙට. මේ ආත්මෙදිම ලියන්න පුළුවන්. ලියන්න නම් කාය ජීවිත নিরপেক্ষව යන්න ඕන නැත්නම් ත්‍යාගවන්තකම තියෙන්න ඕනේ. එහෙම කයේ අඩුපාඩුකම් දැනනවට ආනාපානෙ නැතුව ගියත් ගණන් ගන්න නැතුව මේ ශ්‍රද්ධාව, වීර්ය, සති, සමාධි කියන ධර්ම ඉදිරියට අරගෙන යන එකයි තියෙන්නේ. ඉතින් ඒකේ කෙලපැමිණීම තමයි සෝවාන් මාර්ගයේ සිදු වෙන්නේ. ඒ වෙලාවේදී මේ නිකන් කාඩ් කුට්ටමක් අරගෙන අන්ලා අන්ලා අන්ලා අන්ලා බෙදුවා වගේ එන්නේ. එකම තමයි. නමුත් සම්පූර්ණ අලුත් අතක් එන්නේ. එහෙම නැත්නම් මේ කොට්ටුරයක් අරගෙන කන පිට දාන්නේ. අස්දාල මුට්ටුඩේ කන පිට දැම්මට පස්සේ ආය සම්පූර්ණ වෙනස් ස්වරූපයක් නම් එක කොටුරෙම තමයි වෙනස් විදිහකට පේන්න පටන් ගන්නවා. ඒකත් සමතුලිත තත්වයක් කියලා තේරෙනවා. අන්නේ වෙනස ඇති කරගන්න ලොකු වීරත්වයක් අවශ්‍යයි, ලොකු කැපකිරීමක් අවශ්‍යයි. ඒක තමයි අපි දානෙදී පුරුදු කරන්නේ මේ දීලා දානෙකේ. ඒක නිසා සෝවාන් වෙන්න ඉස්සෙල්ලම මේකේ ලකුණු පහළ වෙනවා. අන්නේ එව්වට ලැහැත් කිරීම තමයි මේ ධර්ම සාකච්ඡාවලින් ධර්ම දේශනාවලින් කරන්න බලාපොරොත්තු කාය සංකාර වචී සංකාර චිත්ත සංකාර වචී සංකාරයක සමත භාවනා විදි සිට වෙනවා ප්‍රථම ධ්‍යානදලා දෙවෙනි ධ්‍යානට යනකොට විතක්ක ਵਿਚාර මාර්ගය වචී සංකාර කියන එක මෙහෙම කෙලිම කියත හැකි එක විස්තර සඳහා චුල්ල වේදාල සූත්‍රයේදී හරිය ලස්සනට පෙන්ලා දීලා කියනවා කාය සංකාර කියලා කියන්නේ ආස්වාද ප්‍රසආස ආනපාන කියන වචනේ හදා ගන්න ඕනේ ආනිය සාපානේ නෙවෙයි ආන අපාන ආනිය කියලා කියන්නේ අතුලට ගැනීම අපානිය කියලා කියන්නේ එලි කිරීම ආනපාන දෙක නෙවෙයි ඒ දෙක තමයි කාය සංකාර වචී සංකාර කියලා කියන්නේ විතක්ක ਵਿਚාර දෙක චිත්ත සංකාර කියලා කියන්නේ සංඥා වේදනා දෙක වචනේ කරන්න ඉස්සලා කල්පනා කරනවලු විතක්ක ਵਿਚාර කරලා තමයි වචනේ හැදෙන්නේ කාය සංස්කාර කියලා කියන්නේ කයක් ජීවත් වෙනවා නම් අඩුම මට්ටමේ කරන දේ තමයි හුස්ම ගන්න. ඊට පස්සේ තමයි අනිත් ඒවා. වචන කතා කරන්න ඉස්සලා අනිවාර්යයෙන්ම ඇතුලෙන් හිත කතා කරලා ඉන්නවනේ වචන කතා කරන්නේ. ඒකට මනසක් කියලා තියෙන්නේ විතර සංඥා වේදනා දෙක. ඒ දෙක අල්ලගත්තොත් මනසේ ක්‍රියාකාරකම් අල්ලන්න පුළුවන්. ඒ කියන්නේ ඒකේ බේසික් ඩේටම් ලයින් එක තමයි පෙන්වන්නේ සංස්කාර විදියට. මහා මංගල සූත්‍රයේ අසේවනාච බාලානම් බාලයෝ ලෙස හඳුන්වන්නේ කෙබඳු අයද? කණ්ණාඩියක් ඉස්සරහට ගියාම ටක් ගාලා පේනවා. <laughs> ඉච්චර අමාරු නෑ අල්ලන්නේ. ඒ <laughs> ධර්මරාජ කොලෙජ් එකේ මේ එක්සිබිෂන් එකක් තිබ්බා. ඒ එක්සිබිෂන් එකේ තියෙනකොට මේ එක තැනක තියෙනවා සද්දා හැද්දිලා ඇතුළට යනකොට පුදුම සතා. ඒක දාලා තියෙනවා. <laughs> ඒ අර විශාල කළුපාට බටයක් තියෙන ඒකට ඒකට ඔළුව දාලා බලන්න. බලන සද්දාය දාලා ඉවර බලනකොට තමන්ගේම රූපේ පේනවා කන්නඩිය. කිසි කෙනෙක් අනික් කෙනාට කියන්නේ අහු නැහැ කියලා. මිනිහ කරබන යනවා ඊගාවට සද්දාය දාලා. හැම කෙනාම කරන. පුදුම සතා. නිසා බාලය බලන්න ඕන නම් අරක තමයි ක්‍රමේ මේ හොඳ ලයිෆ් සයිස් එකේ කන්නඩියක් අරගන්න ඉස්සරහට කියලා අධිෂ්ඨාන කරන්න මට බාරෙක් පෙනේවා. තේරෙනවා. ඒකට ඇත්තට කවුරු හරි කැමතිද මන්ට මේට වැඩි හොඳ උත්තරයක් දෙන්න මම මේ විහිළුවක් කරාට. ඒ ගැන විතර කරත හැකි නමුත් ඒ ඔක්කොටම වැඩිය දැනගන්න මායතුරු තමයි බාධා ඉන්නේ කියන්නේ. තමන් තුළ ඉන බාධා නිසා තමයි අපිට මේ පණ්ඩිතානන්ද සේවනයක් අවශ්‍ය කරලා තියෙන්නේ. ඒ නිසා අපේ තියෙන මෝඩ ගතිම දිනු කරන ඕන කෙනෙක් ඉන්නවනම් ඒ කෙනාට බාලය කියලා කියන්න පුළුවන්. ගලවලා දාන කෙනෙකුට තමයි මේ පඬිතය කියලා කියන්න වෙන්නේ. සාමාන්‍ය බාලය කියලා වචනේ පාවිච්චි කරන වයසෙන් අඩු කියන එක මේකේ එහෙම නෙවෙයි සඳහන් කරන්නේ. කෙලෙස් බරිත ගතිය තමයි බාල කියලා කියන්නේ. කෙලෙස් නැති කෙනා එහෙම නැත්නම් මූලික චිත්ත ශක්තිය අවබෝධ කරගෙන ඇතුළට ගිය මනුස්සයා පඬිතයා අර වට තියෙන මලකඩ ටික අඳුරගෙන ඒ අනුව තමන් අඳුර ගන්න කෙනා බාලෙක් වාටපත් වෙනවා. Uh, you explained that uh, doing meditation improves sila as mindfulness improves. Could you explain how this happens? කවුද කැමති මේකට උත්තරයක් දෙන්න? ඒ කියන්නේ mindfulness එක නිසා uh, අපි වෙනදා කරන්න බැරි වැඩ අපිට කරන්න පුළුවන් තත්යකට එනවා. විශේෂයෙන්ම තමන් මේ හික්මවා ගැනීම. ඔක්කොටම හික්මවා ගන්න ඕනකම තියෙනවා කරන්න බෑ. ඒකට පින්නේ නැහැ. يعني හැකියාව නැනොත් mindfulness වෙනකොට පුළුවන්කම එන්න පටන් ගන්නවා. ඒකට මේ මම කැමති කවුරු හරි තමන්ගේ අත්දැකීමක් දෙනවා නම් මේක අනුමත කරන කෙනෙක්. හ්ම් කවුරක්වත් කැමති නැහැ. ප්‍රතිමත් වීම නිසා තමන්ට වෙන්දට කරගන්න බැරි විදිහට මේ ඉන්දිය සංවරයේ පැත්තට හෝ බයලජ්ජාව පැත්තට හෝ තමන් තුළ මේ මොකක්ද කියන්නේ සදාචාරාත්මක වගකීම එන බවට කවුද කැමති සාක්ෂි වෙන්නේ? ඔව්. ඒක තමයි. ආඥාහත් ඔය ප්‍රශ්නෙට උත්තරේ දෙන්න දෙපැත්තකින් පුළුවන්. දැන් mindfulness එක කියන්නේ ඉතින් ඉංග්‍රීසි මීඩියම්. ඔව් ආ right okay. Uh, now, uh, this question, uh, the way I see, can be answered in two ways. It has two parts for that answer. Now, <clears throat> we have to slightly define what mindfulness is or sati. Now, when we are developing the mindfulness, we are starting to see in a higher consciousness level uh, and we say things as they are. Now usually we go through the life in a rush manner from one thing to the other because of our uh, urges uh, through the five senses. We get various uh, stimuli and to those stimuli we get clinged easily. And it, it is a one a continuous process and after some time it becomes like a second nature. And so we go through the samsara. Uh, now, when we start to develop mindfulness, to get an example, when, as when we are doing anapanasati, or uh, doing uh, when we are doing our walking meditation, we start to take a deliberate effort uh, to see the continuity of the flow. To give an example, now just to demonstrate, uh, it will be something like this, sweeping, uh, like if we have to sweep through this flow, uh, you can start to feel each and every partition of the part of the uh, clock. So uh, uh you slow down and you start to see things uh, in a minor, minute matter, small particles by particle by particle, and it continues to improve. So uh, I said this can be answered in two ways. Now two things happen. Uh, First thing is internal, this, this slowing down process and the heightened awareness which results. So the second part to that is when this, uh, this human being uh, gets a heightened awareness as a result, he or she will start to become sensitive to what is happening within himself or herself and also the external world the way he or she is relating to things, to herself or himself, and also to other human beings or animals. Then, uh, uh, naturally, uh, sealer or controlling or, or some kind of uh, sensibility starts to develop. Because earlier you were jumping from one inclination to the other, or you were not mindful, or you were, were callous towards what you are talking. But now you start to see what effect it will create in the other person or within you, uh, how you get excited within the mind. So you start to gradually slow down, which leads to sila. In the sense that uh, if you are doing mindfully, you will get better chances to get the consequences and the advantages. If you are unmindful, you don't know what is happening and you, it is just assumption or thinking. But if you are direct touch with the mindfulness, whatever the thing you experience, you are bound to get uh, the consequences as well as the advantages. And that is the way you become responsible for that situation. And these things are going to happen again and again. Invariably, this knowledge will be reinvested when it happen again and again. So, you are sensitive to the nature, sensitive to the other beings, sensitive to your body increases. So that is how you become morally responsible. You feel the moral responsibility slowly, slowly, and that leads to the controlling of the faculties, and that leads to the uh, direct to the sealer, the virtues. So therefore, the first and foremost thing is to um, have your alertness, diligence, the vigilance, uh, so definitely it is going to give uh, get a better picture about the advantages and the disadvantages. Otherwise you are living in a, usually a dream world or kind of a mm, absent-minded way, unmindful way. So that you are being awakened to the advantages and the disadvantages. That is how you become sensitive. there is a problem called the problem of individuation, uh, how one individual is different from others. The concept of Attabhava is used for this explanation. Is this satisfactory? Do avabodha has an individuality. Uh, to arahat has individuality. So this, uh, the individuality happen due to the defilements. Uh, defilements are the thing making you different from one to the other. Defilements are the thing that we uh, that we call that uh, the external rust, external uh, dust. And the external dust are the thing make you different from the other. But the inner core, if, you, if you are taking the golden vessel, inner core is equally for each one but outer crust, outer dust uh, make the individuation and that differs. If you are going to believe much and much on the dust, you claim your individuation, your liking and disliking, your personality. But if you saw that is kind of an external thing, or it is not the intrinsic nature, then you are not going to claim that characteristic. You know it is a very tiny layer outside, but internal core is pure. And therefore, you never claim such an individuation, you know it happens due to biasness. Otherwise, if you are going to claim the internal, the intrinsic good quality, that is the Arahant, uh, he never claims such a thing. but the world imposed something upon him as far as he is living in the sea. That he knows, that he respects it. But he never by himself claims such a thing. Because he knows that claiming itself indicates kind of ignorance, kind of a misperception. So therefore he is not. But the world is often imposed upon that because the world is not enlightened. But the uh, uh, the Putujana, the unenlightened being, both they happen. You also claim that, world also imposed upon that, then it becomes uh, turmoil. So individuation you have to understand it is a uh, name for the outer crust or the kilesas, defilements. Defilement make you, uh, uh, to say the sectarianism, cutting into pieces and make one deed to the other. But within the defilement, there can be patterns, no? Yeah. Like yeah. So these things, if you are going to believe and solidify it, you are helping more and more defilements. So what you have to understand, this is something called the null hypothesis. You have to disprove and throw away. Rather than take it and keep it in a casket and pay respect. So in the worldly sense, worldly knowledges are invariably helping that individuation. Ultimately person will become more envious, more mm, irritable and uh, more difficult to tackle. But uh, the Buddha tried to give the basic concept of the intrinsic nature, the inner core, it is equal. And if you are going to recognize with that, even if you have a little amount of rust, no problem, because you are not going to recognize with it. You are not going to identify with it. That is exactly we, in the meditation we call non-reaction. Even the when you are meditating, the lust come, but you are not going to recognize it. It is not me. It is not mine. It is not my soul. Instead, I have my object of meditation. As far as you are referring to object, they won't get the hook, uh, the entrance, step into. As far as Aras is concerned, they have different personality features, but they don't really uh, focus on it. They never recognize it. They, don't. Because the people are imposing. People report you are good and this aranti is for Dhamma preach, this aranti is for Vinaya, all the kind of thing. Uh, but he is not moved. He is not, uh, he never recognized with that. So therefore, uh, the even people going to come and the put into your bag, you never claim such a thing. That is I call declaimer. Some people told my wording is good. Declaim. You do that. People come and say, you have this quality, that quality. I am not against you, but I am not going to recognize with that. I am not claiming it. So much so, there is no infestation. That is the way the, the, the Venerable Rattapala says, when you then the the the deer hunter is setting the snare, but you go and you understand the snare, and you only eat the bite, never spring. So you will not get trapped. While the deer hunter is crying, you can escape and go. So you know, you are not recognizing, that's all. Any person can come and suggest anything. This is external, of course, but you, on principle, never claim such a thing, never recognize it. You know, instead, I have my main duty to be recognized with the intrinsic inner core. That is not mine. That's a, uh, that is called universal consciousness. Some people put that term. As far as you recognize the universal consciousness, you are becoming a higher of a enormous treasure. Instead, if you are going to recognize with your limited qualities, you are becoming disqualified to the universal consciousness and you will end up with this dirty inner, uh, the outer rust. Yes, yes, definitely. Uh, starting from avidya. Sir, from time to time we hear that uh, it refers to certain monks in Burma and Thailand and all that. We hear that Sho is And uh, how do, how should we look at that? Because arahant, they never say that they are Arams. And how do you know that they are? And what is this kind of, um, we are in non-plus, we are real lost about. So even verify it, okay, even if you verified what is the make, what is the change it is going to do you. Yeah, it might not do anything. So then why you are going to try to verify? And why do they sold? Why should they world, has, the, the one example may be related to that. The of I don't know whether you have heard about that, when a very, very good person, he has been in Russia, he has been practicing and he says, so he used to give Dhamma talk, Dhamma from the other world. So he explained things in a such a beautiful manner to the Western countries. And one person has, eh, often they ask, you, how can you claim that you are getting the Dhamma from the other world? Are you Arahant? Then he used to say, if I say yes, or if I say no, can you verify? if it is so, what is the use of? Mind your own business. If, if, verifiable, verifiable, and then say yes or no, does it make any change to our this thing? So these are the things thing we call gossiping. Leave the So, answer, uh, uh, there can be another point of view to add to what you say, just to add to what you say. Now, I can remember you telling us uh, in Colombo. Now, most people aspire to uh, wait for the other Buddha and uh, in the same mandapa to achieve arhatship. Now, uh, Bante correctly uh, said something which is shocking to most. Then he said, if at all, if that Buddha is going to be, how would you know he is Buddha? Because in order to even identify this is an enlightened being, you have to be at a certain level of stage uh, to realize it. So similarly, uh, uh, now, uh, in order to identify or even sense an enlightened person, whether he is Sotapatta or uh, above, you, uh, we ourselves have to be at a certain higher level. Then we can tune into to that person. But when we start to tuning, the need to find whether there are arahants. Such, such questioning type is gone because you are fairly sure, okay, there are such people, uh, I am on that same journey, and uh, that question itself becomes, starts to become immaterial, whether there are arahants in the world. And you can, once you go little higher, you start to see. This is, uh, I think, another valuable perspective. This question also somewhat related to that, so I will put the question and we'll go a little detail. බුද්ධාගමේ පවතින රටක්වත් ලංකාවේ මාර්ගඵලවලට එළඹෙන භික්ෂූන් නොමැත්තේ කිමද? ඉතී සෝවාන් ඵලයට පැමිණෙන භික්ෂු ලංකාවේ සිටීද යම් යම් බල උදාහරණ ලෙස අනුන්ගේ සිත් දැකීම කළ හැකි භික්ෂූන් ගැන අසා ඇත්තෙමි. දෙක භික්ෂුන් වහන්සේලාට මාර්ගඵල ලැබීමට අසීර්ණං ගියන් වන අප ගැන කවර කතාද? ඇතන් විට හිත අධෛර්යමත් වෙයි. බලංගොඩ ආනන්ද මෛත්‍රිය තෙරුන් මාර්ගඵල ලැබූ බව කට කතාද? එතුමාට යම්කිසි බලයක් තිබුණු බව අසා ඇත්තෙමි. මේකදී ඇත්තටම මේ ප්‍රශ්න නගන්න ඕනම කෙනෙකුට අයිතිවාසිකමක් තියෙනවා. මොකද අපිට රෝල් මොඩල් එකක් ඕනේ. අපිට මොටිවේෂන් එකක් ඕනේ ගමනක් යන්න. ඉතින් රෝල් මොඩල් එක බොරුද නැද්ද කියලා නැත්නම් අපි ඒකට ඉන්වෙස්ට් කරන්න යන්නේ නැහැ ඒක තියෙන්නේ. නමුත් මේකේ තියෙන භයානකම සරුවචන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලේ උපස්සක මහණුන් එක එකට ජීවත් වුණා. ඒකට ජීවත් වෙලා ඇත්තටම සෑහෙන උත්සාහයක් කරා. ඒ පස්සක මානු කොච්චර උනන්දුනාද කියලා කියනවනම් මෙයා ගැන යන්නේනව බලලා උපස්ථාන සේරම කරා. මොහොත සර්වඥාන්ත ඇතුලෙන් තේරුණා මේ ගමන වැරදි කියලා. එතන උන්වහන්සේ ඊට පස්සේ මධ්‍යම ප්‍රතිපදාවට එන්න මොකද කෙරුවේ පින්න පාත ගියා දාන ටිකක් ගත්තා කරනකොට මේ කට්ටිය හිත් කලව කරගත්තා. කලින් දැනට මේ මිනිස්සයා රජපෞලෙන් ඇවිල්ලා ඔය කෙරුව ටික හරිය දැන් නම් පිටපොට ගියා. දැන් ආයේ මේ සැප විඳින්න ගත්තයි කියලා අතහැරලා ගියා. අතල ගිල්ල තියෙන ටිකක් ඈතක ගියානේ හැතම ගාණක් යන සුමාන ගාණක් දුර තැනකට ගියානේ දැන් සර්වඥාන්සේ බුදු වුණාට පස්සේ උන්වහන්සේ කල්පනා කරා මගේ ධර්මයේ කාටද දෙන්නේ ආලාර කාලාම උද්දකාරාම් පුත් ඔක්කොමලා අභාව પ્રાપ્ત වෙලා ඊට පස්සේ කල්පනා වුණා මයිත් එක්ක හිටපු ඒ මට උදව් කරපු කට්ටිය මයිත් එක්ක එක ভাইබ්‍රේෂන් එකක හිටියේ යන්න ඕනේ කියලා ඉතින් ගියානේ ගියාට පස්සේ ඉස්ලාම් පිර ප්‍රතික්ෂේප කරන එකනේ කියන්නේ මේ බුදුරජාණන් වහන්සේක අවුරුදු ඒ කියන්නේ සරුවත් තාපසතුමත් එක්ක බෝසතාණන් අවුරුදු 6ක් හිටපු කෙනා හරි පාරට එනකොට මේගොල්ලෝ කිව්වා වැරදි පාර ගත්තයි කියලා නිවන් ලැබලා ආවට පස්සේ ගිහියා පිළිගත්ත මනුස්සයා සමා වෙන්න මේ පෘථග්ජනයා පිළිගත්ත මනුස්සයා බුදුහමතු ප්‍රතික්ෂේප කරා. ඒවා ෆැක්ට්ස් නේ අපි සාමාන්‍ය සාහිත්‍ය වශයෙන් හරි දන්නවනේ. ඒක ਸਰවචන්සි ඉතාමත් ප්‍රයෝග ක්‍රමයකට තමයි මේ දෙන්න මේ පස් දෙනා වටවගෙන තමන්ගේ පැත්තට නතු කරගෙන මේ ධර්මයේ දීලා ධම්මචක්කපවත්තන සූත්‍රයෙන් ඉස්සල්ලාම වතාවට මනුස්ස ලෝකයේ තවත් ආර්යයන් වහන්සේනමක් බිහි කරා. ඒකෙන් තමයි සරුවචනාංශේ මේ ධර්මයේ අවබෝධ කළ හැක්කක් බවට ඉස්සලාම අත්දැකේ. ඒ ලොකු වෙනසක් කොණ්ඩඤ්ඤ සාංශේ කරේ. ඊට පස්සේ දවසේ සෝවාන්ුනේ වප්ප ස්වාමීන් වහන්සේ. පස්සේ වප්ප ස්වාමීන් වහන්සේ අනතරක්කන් සූත්‍රය අහලා රහත් වෙලා පිරුණම් පාණ්ඩ ඉස්සලා ගාතාවක් දේශනා කරලා තිනවා. ඒක තියෙන්නේ වප්ප තේරාපදානී. පස්සති පස්සෝ පස්සන්තං අපස්සන්තෝ පස්සති නපස්සන්තෝ නපස්සන්ති පස්සන්තෝ ච නපස්සති කිය. ඒ ගාතාව තෝරන්නේ ඇස්සැත්තෝ දකිත්. ඇස්සැත්තෝ ඇස් නැත්තෝවත් දකිත්. ඇස් ඇති එකනට මෙයාට ඇස් තියෙනවා මෙයාට ඇස් නැහැ කියලා දන්නවා. ඇස් නැත්තෝ නොදකිත් ඇස් නැත්තෝ ඇස්සත්තාවත් නොහඳුනත් කියලා කියනවා. ඇස් නැත්තෝ ඇස්සත්තාව නොහඳුනත්. ඒ Tamanට වෙච්ච දෙල්ලම මේ කියන්නේ. උඹට ඇස් දෙක ඇවිල්ලා නැත්තම් මේ ඊළඟ ඉන්න මනුස්සයා ගාව ඇස් දෙක තියෙනවා කියලා කියනවත් දන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඉස්සල්ලාම ඇස් නැතුව ඉඳගෙන අපිට ඇස් ඇති තියෙනවද නැද්ද කියලා අනිකොල්ලන්ගේ හොයන්න හදනවා කියන එක වෙරිෆයි කරලා ඉවර කරන්න පුළුවන් එකක් නෙවෙයි. මේ කතාව බොහෝ ප්‍රසිද්ධයි බුරුමේ හැම තැනම ලියලා තියෙනවා. අපි මේ මල්ල ඔබව බලන්න හැදුවට අපිට මේ වෙරිෆයි කරන්න ක්‍රයිටීරියන් එකක් නැතුවනේ අපි මේ දඟලන්නේ. ඉතින් ඒකකොට අපි එන උත්තරය හරි උත්තරේද වැරදි උත්තරේ කියලා කොහොම හිතන්නේ? දැන් මේ ප්‍රශ්නේම තේරෙනවා. ප්‍රශ්නේ ගොඩනගා කරනකොටම මගක් තියෙනවා. මොකද මේකේ මූල උපදේශක උපමානකින් දලා තිනවා රහත් උනොත් අභිඥා බල තිබිය යුතුයි කියන පදනමේ ප්‍රශ්න අහලා තියෙනවා. ඒක හොඳටම දන්නවා. ඒ දෙක දෙකක් කියන එක. රහත් වෙන්නේ ඉස්සෙල්ලා අභිඥා බල තියෙන්න පුළුවන් රහත් වෙලා අභිඥා බල නොතිබෙන්න පුළුවන් එහෙමනම් මේ දෙක පැහැදිලිව වෙන් කරන්න පුළුවන් දෙයක් ඉතින් සා කවුද රහත් නැත්තේ කියලා දැනගන්න අවුරුදු 6ක් එකට හිටව පස්වක මහණුටත් බැරිුණා නම් බුදුහාම බ්‍රෑන්ඩ් නිව් ෆැක්ටරි ෆ්‍රෙෂ් බුදුහාමතුරු අඳුර ගන්න. එතන ළඟට ඇවිල්ලා කියන්නේ බුදුහාමර ප්‍රතික්ෂේප කරා නම් මෛත්‍රී බුදුහාමර දැකලා බණ කියන්නේ නැරොත් අපි කොහොමද දන්නේ? අපි කොහොම එදාටත් ඉදී මේ හා සමාන විශාල පිරිසක් මම බුදුහාමුදුරුවෝ කියන්නේ. අපි කොහොම මේ සිලෙක් කරන්නේ? එදා වෙනකොට අපි ළඟ යම් සත්පුරුෂ ධර්ම තිබුණා නම් හැසිරෙන තාලෙන් කියකි කේල් ගහ ගන්නද යන්නේ පොල් ගහ ගන්නද යන්නේ කියලා. ඒ උන්වහන්සේ ගුණ නිසා නෙවෙයි අපි ළඟ ගුණ තිබුණ නිසා. ඉතින් ඒ නිසා දැන් නැහැ කියලා හිතන්නකො ප්‍රශ්නයක් නැහැ. නමුත් උත්සාහ කරාට ප්‍රශ්නයක් නැහැ. ගුණ ටිකක් වඩා ගන්න පුළුවන්. එහෙම නැතුව නෑ කියලා මිනිපිටිට එන ගහලා ඕක බුද්ධ ධර්මයේ වහලා දැම්මොත් වෙන්නේ කවුරුත් අඩු ගන්න සීලයක්වත් රකින්නේ නෑනේ. සමාජයක්වත් කරන්නේ නෑනේ. ඒ නිසා මේ වගේ ප්‍රශ්න වල පේන තියෙන්නේ අපි කල්පනා කරොත් destructive. කල්පනා කරලා ගන්න දැනුම 100ක් නන් නෙවෙයි අපිට බිල් එකක් හමුනොත් ඒ බිල් එක අනිවාර්යයෙන්ම අපිට විරුද්ධව පාවිච්චි වෙනවා අපිට. ඒක ඔය කීක මෙයා මේ ෂෝගන්හව පැහැදිලිවම ප්‍රකාශ කරලා තියෙනවා මනුස්සයාට තියෙනවා will එකක්, choice එකක් තියෙනවා. කවවම කවදාකවත් Tamanට වාසිය වෙන විදිහට choice එක තෝරගන්න මනුස්සයාට දන්නේ නැහැ. තෝරන්නේ උවමනාවෙන්ම කරදර කරන එක. අඳුරට දැලිපී හවුනා වගේ. ඒක කියපු දවසේ ඉඳලා මේ මනුස්සයාට දිගටම වයින් පටන් ගත්තා මේ නිහිලිස්ටික් කියලා. එයා කිව්වේ බුද්ධ ආගමෙන් අරගෙන තමයි කතා කරේ සංස්කාර කියලා කියන්නේ choice එකක් හම්බුනාට පස්සේ අපි කරන වැඩේ. හැම සංස්කාරයක්ම සංසාරෙ දික්ක. කුසලාභි සංඛාර, පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනජම්භි සංඛාර මොන දේ කරත් අපි සංසාරේ දික් කරනවා. යමක් නොකර සිටීමේ හැකියාව තමයි අපිට කියන්න වෙන්නේ විසංඛාරගත චිත්ත කියලා. ඒකට අපි පෙළඹෙන්නේ නැහැ. ඉතින් යම් කිසි කෙනෙක් එහෙම ධර්මයක් දේශනා කරනකොට එයා ජනප්‍රිය වෙන්නේ නැහැ. ඉතින් එතකොට අපි මොන මිම්මෙන් මැනලාද රහතන් වහන්සේ බලන්නේ කියලා දැනගන්න නම් අය අඩුපානේ මේ සම්මිය දෘෂ්ටික පිහිట్లా මේ උන්වහන්සේගේ ධර්ම ආශ්‍රය කරලා සත්පුරුෂ ධම්මේ කෝවිදෝ සත්පුරුෂ ධම්මේ සත් සුවිනීතෝ එදින්ගම ආර්ය ධම්මේ කෝවිදෝ ආර්ය ධම්මේ සුවිනීතෝ උනොත් අපිට දැක් ගන්න පුළුවන් මේ මේ යන තාලෙන් හැටි දානට හරි වෙන්න ඇති ජනප්‍රියතාවය නැතුනට හරි වෙන්න ඇති කියලා. ඒක හරි අමාරුයි. ඒකට මේ මේ ළඟදිත් මම මතක් කරා ඔය නිස්සාරණවනේ ඇති කරන්න හදනකොට 67 ඉතින් මේ රාමනිශාන්ති ස්වාමීන් වහන්සේ ප්‍රතිපත්තියට දාලා තිබුණා in this life itself කියන එක. මුල් constitution එකේ කෙලින්ම දාලා තියෙන පළවෙනියෙන්ම in this life itself. ඉතින් ඒක ඒ කාලේ පුදුමාකාර විදිහට විවේචනයට ලක් වෙලා තියෙනවා මේ කරන්න බැරි වැඩක් මේ කරන්න කියලා. දැන් නම් අත සාමාන්‍ය ප්‍රාණ බහන කරනවානේ. හිතන්න 67. ඉතින් ඒක කරනකොට ඒ ස්වාමීන් වහන්සේ අද්දක තියා බල්ලා කිව්වලු එතකොට බිස්නස් කාර්යනේ මේ වෙලා තියෙන සිද්ධිය ඇමරිකාවල නිවුස් දෙනවලු විනාඩි 5න් පාට ප්‍රවෘත්ති සාරාංශේ. ඒකදී ප්‍රවෘත්ති 3 වෙනි විනාඩියේදී කිව්වලු යූරිකාගාරින් හඳට මේ අභ්‍යවකාශයට කියලා සාර්ථකව බැස්සයි කියලා. දැන් එතකොට මෙතනදී අපෝ බුද්ධාගම වෙදලා ආර්යචාන් මාර්ගය කෙලින් කරගත්තා නම් අපිට ඔයිට වැඩි දුර යන්න පුළුවන් නේ. අපි මේ මොකද්ද කරන්නේ කියලා. ඒකෙන් අත් දෙක බලකොළු මේ අත් දෙක මීට පස්සේ මම සල්ලියම් කරන්න යොදවන්නේ. මම කෙලින්ම ආර්යචාන් මාර්ගය ඍජු කරන්න උත්සාහ කරනවා කියලා අදිස්ත්‍යන කරගත්තා. අනවල ඔක්කොම බූදලෙන් තමයි ඔය නිසන්වනේ හැදුවේ. අනුව ජර්මන් ධර්මදූතට ගියාට පස්සේ හාමුදුර කෙනෙක් ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා හාමුදුරෝ කියලා කියන මහත්තු පොඩ්ඩ හම්බෙන්න පුළුවන්ද කියලා. ඇත්තට මෙයා හරි බිසි. ඒකත් හාමුදුර කෙනෙක් නේ ධම්මනි සන්තිහාමුදුර ගිහියා ඒ කාලේ. කියන්නේ ධම්ම අර අශෝක වේලත් නැහැ. මොනතු මේ හාමුදුරු පුදුමාකාර අනුකම්පාවෙන් කතා කරලා කිව්වලු මාත්‍යා කරන වැඩේ නම් පුදුමාකාර මේ ශාසනික කටයුත්තක්. නමුත් මේ කාරණාවක් කියන්නේ මම ආවේ මේ ත්‍රි හේතුක ප්‍රතිසන්ද නැති කට්ටියට නම් rahat වෙන්න බෑ. ඉතින් මේ කාලේ නෑ කිව්වා. මේ කරේ ඒක නිසා මහත්ය මේ බෝධලයක් වේදන් කරන කරන හදන වැඩෙන් පශ්චාත්තාවයක් ඉතුරු වෙන්නේ මේ ගැන සලකා බැලුවොත් නරකද. එච්චරයි මගේ පණිවිඩය. ඉතින් අර ස්වාමීන් වහන්සේ අශෝක විරත් මහත්තයා වැඳලා කියලා තියෙනවා නේ සාංශ මෙච්චර දුරින් ඉඳලා අපේක කොච්චර වටිනවද මං ගැන අනුකම්පාවෙන් ඊට පස්සේ කිව්වලු මේ ස්වාමීන් වහන්සේ අපිට යමෙක් හේතුක ප්‍රතිසන්දිද කියලා නැද්ද කියලා දැනගන්න මොන හරි ක්‍රයිටීරියන් එකක් තියෙනවා කියලා. වෙරිෆයි කරන්න මැෂින් එකක් හරි කෝදුවක් හරි මොකක් හරි තියෙනවද කියලා. සාර ස්වාමීන් වහන්සේ කිව්වලු එහෙම ගන්නෑ කියලා. ඊට පස්සේ කිව්වලු මම මේ ඉතින් දැන් ඒ කියනවලු දැන් ස්වාමීන් වහන්සේට පුළුවන් ද ඔය මට තියෙන අනුකම්පාවයි දැනුම දැනලා ඔබ වහන්සේ ත්‍රි හේතුකත දු හේතුකත අ හේතුකත කියලා ඒක දැනගන්න පුළුවන් ගතියක් තියෙනවද කියලා ඔය. එමත් නෑ කිව්වා. ඊට පස්සේ කිව්වලු මට ගැන අනුකම්පා කරන්න මම මේක කොහොමදත් කරනවා මම ත්‍රි හේතුකත කියලා කියන්න පුළුවන් අනුකම්පා කරන්න පුළුවන් ඒකත් බෑ කිව්වා. ඊට පස්සේ කළසහාන්ත මට පොඩි ඉල්ලීමක් කරන්න වෙනවා. ඔබ වහන්සේ පොඩ්ඩක් පුටියෙන් බහින්ද මම දැන් උතන වාඩි වෙන්න මට වඳින්නේ කිව්වා. ඔබ වහන්සේ කරන්නේ සම්පූර්ණ නාස්තික වැඩක් ස්වාමීන් වහන්සේ. සිල්හේතුක නැති වුණත් මම මේ කරන වැඩේ මිනිස්සේ සිල්වත් රකින්නවනේ සිවුරට ගැලපෙනවද කියලා අහලා මේව නාස්තික ප්‍රකාශන කරන්නේ. ඒ නිසා ඔබ වහන්සේ වගේ මිනිස්සු ලක්ෂයක් පව් කරලා මම ඇවිල්ලා තියෙන ඔබ වහන්සේ මේ වාහනයක වේගය 160ක් ගන්න හදන මම යන්නේ 33000 කුඩින් ස්වාමීන් වහන්සේ. මගේ වේගය 7600කට වැඩිය වැඩි. ඔබ වහන්සේලත් එක මට කතාවක් නැහැ. කරුණාකරලා මට වැඳලා හැඳේ කිව්වා. මැරෙනකන් කිය කියා හිටියා මේ අපි පඬිතකමට අපි දාන තර්ක වලින් කුරන් හදන වැඩ ඉවත් කරන්නේ. ඒ වගේම තමනුත් මෙට්ටයි වෙනවා. නමුත් මැටි වෙනවා. කරන්න දෙන්නේත් නැහැ. ඉතින් මේවා දැක්කට පස්සේ ගැටෙන්න යන්න කියලා මම කියන්නේ අපි මේක කොච්චර සංසාරේ කර කරුන් දැද්දි කියලා මට හිතෙනවා. මේ විදිහට බුදුන් දැකලා බුදුහමරෝ දකිද්දි කොච්චර බැන බැන ඉඳද්ද. මේ මේ කොහොම හරි අපේ සරුවචනාංශේ කාශ්‍යප සරුවචනාංශේ කාලේ ජෝතිපාල මහණෝකෝවල ඉඳලා තියෙනවා. එයාගේ හොඳම යාළුවා තමයි ගටිකාර බ්‍රාහ්මණය. එයා කියන්නේ කාශ්‍යප සරුවචනාංශගේ ප්‍රධානම උපස්ථායකයා. යාළුකමට ගෙදරට ගියාට පස්සේ ගොල්ලෝ මචං බුදු කෙනෙක් පහල වෙලා ඉන්නේ කියලා යන් කියා බලන්න. පිස්සු ඔබ කාලා ලණුවක් ඔය යවුවා නම් මම කන්නේ නැහැ කිව්වලු මේ ඊගාවට බුදු වෙන්න ඉන්නේ ජෝතිපාල. ඒකට කාශ්‍යපද මේ ගතිකාර බ්‍රහ්මණ දැනගත්තලු මෙයාට මං ඉදිරිපත් කරපු වෙලාව හරි නෑ. ආ හොඳයි කමක් නෑ කියලා හොඳට තේ එකක් බීලා ආගන්තුක සත්කාර කරලා කිව්වලු මම මේ අර වෙලාවට කිව්වට බිහිලුවක් නෙමෙයි. ඇත්තටම මේ කියන්නේ ඇත්තටම එයා එතකොට උපස්ථායක. මේ සරුවචනංශේ පාවලා කියලා. ඊට පස්සේ මම අපිට සැරයක් කිව්වනේ. උඹ වැඩේම ඔය ලනු කණ එකන වැඩේ. මම ඔබට අහු වෙන්නේ නැහැ කියලා. එතකොට අරයට හරි කනගාටුවක් වෙලා තිනවා මගේ දෙවෙනි ප්‍රයත්නත් අසාර්ථකුණයි කියලා ඒක චිත්‍රවල මගේ ලේ නෑ නෑකමක් තියෙනවා නම් සහෝදරකමක් තියෙනවා නම් විශේෂ මිත්‍රත්වයක් තියෙනවා මම මං කොහොම හරි දැන් සරුවචන කාට ගෙනියන්න එපා දැන් මං අවස්ථා දෙකම පාඩු ඊට පස්සේ කොල්ල ඒකත් තමයි කරලා නාන්න ගියා කට්ටිය දින ගඟට බැලලා නානකොට අරයට හිතක් එනවලු මගේ යාළුවාට මම කොහොම හරි මේක පෙන්වන්න ඕනේ කියලා එයාට ඇවිල්ලා තියෙන ආවේගයක් අර නාන ජෝතිපාල මානවකගේ බෙල් කොණ්ඩ කොණ්ඩ ගෙච්චියෙන් අල්ලගත්තලු හෙල්ලෙන්න බැරි වෙන්නේ අනිකල වරේ යන්න බුදුන් බලන්න කියලා. යෝතිපාල බලනකොට යකෝ මේ මිනිස්සයා මේ මේ මොකද මේ දැන් ඒ කියන්නේ මෑන් හැන්ඩ්ලින්. අයියා ඉතින් ඒක දෙක ප්‍රතික්ෂේප කළේ කි. අඬගහන කියලා තියෙනවා ගිහිල්ලා ඉතින් කොහොමද බුදුසසුන ඉස්පත් කරා ජෝතිපාල ආව ආවේ නැතුළු එදනම පැවිදුණා. එතන ගටිකාර බ්‍රාහ්මණ ආපහු ගෙදර ආවා. මොකද අම්මයි තාත්තයි අඳ නිසා. මොකද අවසාන භවයේදී හුද්දම යාළුවා ඇත්තම සරුවචනාංශේ පෙන්නලා වරෙන් මචං යන්න කිව්වට වචනේ පිළිගත්තෙත් නැහැ පිළිගන්න බැරි නම් අපි මොකෙන්ද මනින්නේ බෝසත් එතකොට බෝසත්ණන්සේට පාරමිතා නැතුවද බුදු වෙන්න අකමැතිද මේ දැක්කේ බුදුහාමුදුර නොවේද කියුවේ කී අපි මේ අර පස්සති පස්සන්තෝ පස්සන් පස්සන්තෝ පස්සති පස්සන්තං අපස්සන්තෝ පස්සති ඇසත්තෝ දකි ඇසත්තෝවත් දකි නැත්තෝවත් දකිත්. ඇස් නැත්තෝ නොදකිත්. ඇස් නැත්තෝවත් නොදකිත් කියලා. ඉතින් ඒ නිසා අන්ධ භූත ලෝකයක් මේකේදී. නිසා අපිට හිතා ගන්න පුළුවන් අපි යන්නේ සම්පූර්ණ වැරදි පාරක ඒ කවුද නෑ කියන්නේ. ඔය ඒක ඇත්තට මේ කියන්නේ මිනිස්සුන්ගේ මේ මේ ප්‍රශ්නේ අද විච්ච එකක් නෙවෙයි. සදාතනික ප්‍රශ්නයක් මොකද Taman දන්නේ නැති ශේෂිත ඇඟිලි ගහන එක මිනිස්සයාගේ හැටි. ධන ශේෂ්ත්‍රය දඟලන්නේ ඕන කෙනෙක් ධන ශේෂ්ත්‍රය දඟලන්නේ නැහැ. ධන නැති වෙනකොට තමයි කියන්නේ එතකොට මේ ශේෂ්ත්‍රය ආවට පස්සේ භයානකම තියෙන්නේ ආර්යකවාදය කරලා විනාශයක් කරගනී කියලා. ඒ නිසා හරියට කනකාට වෙනවා බලාපොරොත්තු වෙනවා මේ කටකතා කතා කරලා ආර්යයන් වහන්සේ නමකට උපවාද කරගෙන මේ කරන ප්‍රයත්නේ නැති කරයි කියලා පුළුවන් තරම් පරිස්සම් කරනවා. ඒක ගෞරව සම්ප්‍රයුක්තව හැසිරීලා වරදොල පටහා ගත්තොත් මේ මමනේ වගේ කියන්න ඕන කියලා වගේ සරුවචනංශය වගේ වෙනවා. ඒකදී එක ගුණයක් පෙන්වනවා සර්වචන් වහන්සේගේ ඒක සාමාන්‍ය රිලටිව්ලි රහතන් වහන්සේටයි මේ පසේපුත්‍රජාන වහන්සේටයි වෙනස සම්මා සම්බුද්ධජාන වහන්සේගේ ගුණය කියන්නේ උන්වහන්සේ උදෙසා උන්වහන්සේ වෙනුවෙන් කිසි කෙනෙකුට පවක් කරන්න දෙන්නේ නැති ඉඩ තියන්නේ නැති ඒ තරම්ම පාරමිතා පුරනවලු මම දැකලා කෙනෙකුට නරකක් හිතෙන්න බෑ මගේ වචනයක් අහලා කෙනෙකුට ද්වේෂයක් පහළ වෙන්න තර ආශාවක් පහළ වෙන්න බෑ. මගේ ක්‍රියාවක් දැකලා ඒ නිසා ආදර්ශවත් චරිතෙමුත් ආදර්ශයට ගියාට පස්සේ තමයි සම්මා සම්බුද්ධත්වයට ගන්නේ කවදාකවත් බැරිලෝ සර්වචනාංශය ආරමුණු කරලා පවු කරගන්න කියන. අර ගිනාපු ජම්මෙට දේවදත්ත හැප්පුණා. නැත්නම් ඒකට වග වෙනවලු ਸਰවඥාංශය මම යම් විදියකට මගේ හැසිරීම නිසා මේ පුද්ගලයාට අකුසලයක් පහළ වුණා නම් ඒක මගේ දුර්වලකම කියලාලු සලකනවා. ඒ தත්ත්වයට වග වෙන්න බැලු පසේපුත්‍ර ජානවාංශේ නමකට හෝ රහතන් වහන්සේ නමකට. ඒ හේතුව මොකද? මේ නොදන්නා පොඩි දරුවෝ වගේ මේ කටමැත දොඩවන්න ගිහිල්ලා ආර්ය උපවාද කරගෙන අමාරු වෙටෙන නිසා උන්වහන්සේලා වග වෙනවා. නමුත් අපි මේ දන්නති ශේෂ්ඨයකට යන්නේක කොටිම කියනවා පෘථග්ජනයාගේ ගතිය තමයි Tamange සීමාවල් දන්නේ නැතිකම. මේ හරි තමයි මගේ විශේෂීත්‍ය කිව්වට කොතන ඒක එහා පැත්තට යනවද? විතික්‍රමණය කරනවද කියලා දන්නේ නැති කෙනාට තමයි පුතඥය කියන්නේ. ආර්යයන් වහන්සේ කියන්නේ හැම වෙලාවෙම මේ moral responsibility එක තියෙනවා. හැම වෙලාවෙම වග වෙනවා තමන් කරන වචන වලට නැත්නම් පල්ලවෙනිම දේ තමයි කියලා කකුල් දෙක අල්ල වැඳලා හරි සමාව ගන්න එක. මොකද පෘථග්ජනයට ඒක නෑ. ඒක නිසා මේ අපිට අමාරු විසඳලා කරගන්න අමාරු ප්‍රශ්නයක් මේ අහලා තියෙන්නේ. නමුත් මේ ප්‍රශ්නේ අද ඊයේ ආපු එකක් නෙවෙයි. මේකත් එක්කම සාසනයත් එක්ක දිගටම ආපු ප්‍රශ්නයක්. ඔන්න ඇත්තටම නෑ ඒක සර්වචනාංශයේ පොඩි කාලයක් නෙවෙයි සාරා සංකේ කල්පලක්ෂයක් පෙරම් පිරුවේ කිසිම ගැප් එකක් කිසිම හිලක් කිසි කෙනෙකුට දකින්න බැරි වෙන්නේ උන්වහන්සේ බැලුවා මම කෙනෙක් දිහා බලනකොට මට එයා විවේචනය වෙන්නේ මොන මොන ලකුණු වලින්ද ඒ ටික මයි ළඟ තියෙනවා නැති වෙනකම්ම උත්සාහ කරා කරලා කරලා කරලා يعني කොහොම හරි ධම්මා සම්බුදු වෙන්නේ ඉස්සර වෙලාම උන්වහන්සේ මහා කරුණාවෙන් බුදු වෙලා හිටියලු මහා කරුණාවෙන් කියලා පැමිණවලු ඉස්සල්ලා කිසිම දෙයකින් මේ කරුණාවන්තකම ඇතින් කිසි කෙනෙකුට යන්න බැරි තැනකට ගිහිලා තියෙනවා දීපංකර පාදමුලේදීම. ඊට පස්සේ තමයි මහා ප්‍රඥාව සාක්ෂාත් කරගන්න තමයි පාරමිතා පරමාර්ථ වශයෙන් සාක්ෂාත් කෙරුවේ. ඊට පස්සේ උන්වහන්සේ ඉදිරිපත් කරපු ක්‍රමයකට කිසි දෙනෙකුට කන්ට්‍රඩික්ෂන්යක් එන්න බෑ. කිසිම දෙනෙකුට ඒක දිහා බලලා චිත්ත අප්‍රසාදයක් පහළ වෙන්න බැරි විදිහට තමයි කටයුතු කරලා තියෙන්නේ. ඒ නිසා ඇත්තටම මේ දැකපු බුදුහාමුදුර දකින්න ඇත් දෙකක් පින් කරලා දෙනවා කියලා කියනවා. මේ පින්නකට තමයි උන්වහන්සේ දකින්න හම්බ වෙන වචනයක් අහන්න හම්බුණත් පින්නට මොකද ඒක අහලා කාටවත් පව කරගන්න ඉඩක් නැතිලු. ඒ තමයි මේ ඔක්කොම ෆූල් ප්‍රූෆ් සිස්ටම් එකට ගිහිලා තියෙන්නේ. Uh, could you please explain how one would do vipassana meditation as opposed to samatha? Could you go through the steps as the as you would explain to beginner? No, this is not necessary. Because all Tripitaka, even if you tell, which is difficult, But I am telling is, when you are observing that observe, object, if you are observing at the strike element, you can simply understand that you are, your tendency is samatha. If you are observing the whole phenomena, strike element, base element and the uh, ignition element, generally you can get you are into vipassana way. Uh, that is enough. And even that knowledge not available, no harm. As far as you keep the relationship with the primary object, object of meditation, uh, you have to say meditation won't give any harm, won't give any side effects, so no after effect, so you can go on. But otherwise, if you say, only I will do vipassana or samatha or meditation once I sort out this question means that you will never do meditation no chance. That is why the Buddha says that if a person is being stuck with a poisonous arrow, and the uh, doctor comes and say, going to remove it, and if the person says no, I must know who uh, shoot this thing, what is the poison available, I have my right, don't touch the arrow. Tell me all the kind of thing Buddha says, that is no cut, cover his face, don't allow me to remove the arrow first and then let explain the later because each and every moment he is being uh, poison is going inside. So that is what everyone wish that uh, to have a complete map and everything uh, before investing the time. But it is impossible in this game. So therefore at the beginning, uh, the element of faith is very important. Then only you can keep on investing and you can realize through your own experience. දැයි දැන් නම් 10 වෙලාව. Yes, of course, a question. So we'll leave it to tomorrow and uh, we'll take it tomorrow. හොඳයි එහෙනම් අපි අද දවසෙත් කටයුතු බාධාකින් තොරව අපේ සල්සුන් කරපයි සිද්ධ වුණා. ඒ නිසා අපිට ස්තුතිවන්ත වෙන්න වෙනවා. මේ කටයුතුට උදව් කරපු පේන නොපෙන සංවිධානය කරපු සියලු දෙනාටම ඉතින් අපි දවසේ පියා ගන්නලා දයන් භාවනාවේ කුසලයක් වෙනවනම් අනික් කුසල වලට ප්‍රදාන කරගෙන ඒ කුසල් ශක්තිය නිසා ඒ කටයුතුට උදව්පකාර කරන සංවිධානය කරන පේන නොපෙන සියලු දෙනාම මේ පින දකිත්වා දැකලා සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ ඥාති වර්ගය මේ ආත්මේ හෝ වේවා පෙර ආත්මයක පින් බලාපොරොත්තු වෙන පින් ගන්න පුළුවන් තැනක ඉන්නවනම් ජීවත් වෙන හෝ මේ පරිලෝකීය ඒ සියලු දෙනාටමත් මේක හිතින් අරමුණු වෙලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න හිත් පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපිත් මේ කරන්නා වූ කුසල කිසි හේතුවකින් ලාමක උදයක් සඳහා නෙවෙයි පරමාර්ථ වූ අවසාන වූ සාන්ත සුන්දර නිවන සඳහාමයි ඒ නිසා මේ කුසල් ශක්තියන අපට ඒ නිවන දක්වා යන භව ගමනේ යම් ප්‍රමාණයක් සංසාරේ ගත කරන්න වෙනවනම් ඒ තුල අපිට කවදාකවත් අසත්පුරුෂයෙක්ගේ අමනෝඥයෙක්ගේ අපණ්ඩිතයෙක්ගේ ඇසුරක් නොලැබේවා අපිට දිගින් දිගටම කල්යාණ සත්පුරුෂ ආශ්‍රයම ලැබේවා යම් මාර්ග බාධක උතුරු කරදරයක් නම් ඒ මේ කුසල් ශක්තිය නිසා හිරුදුතු අඳුරසේ ඒ බාධක දුරු වෙලා සුඛ ප්‍රතිපදාවෙන් කිප්පා විඥාවෙන් ඒ ශාන්ත සුන්දර නිවන මේ ශාසනය තුලම මේ ජීවිතයේදීම සාක්ෂාත් කරගන්න මේ පින හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. thank you